ඉතින් මෙතන ඉන්න බොහෝ දෙනා දන්න පරිදි අපි මේ ධර්ම දේශනා මාලාවට පොදු මාතෘකා වශයෙන් සරුවචන් වහන්සේ විසින් දේශනා කරන ලද ඒ ගෝපාලක සූත්‍රය ඉදිරියෙන් තියාගත්තේ ඒක ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ අවසාන ඒකාදශක නිපාතේ සංග්‍රහ වෙලා තියෙන වටිනා සූත්‍රයක්. ඉතින් ඒකෙදී අර සරුවචනංශගේ දේශනා විලාසයට අනුව ඉසලා උපමා කතාවක් කියලා ඒ උපමාවෙන් සාමාන්‍ය සම්මුති සත්‍ය මතු කරගෙන ඒ උපමාව අනුව යෝගාචර ජීවිතයක පරමාර්ථ සත්‍ය මතු කර ගැනීමට එයින් ආදර්ශයක් එහෙම නැත්නම් ප්‍රතිපදාවක් මතු කර ගැනීමේ වැඩ කතාවක් මේකේ තියෙනවා. ඉතින් මේකට ආදර්ශයට අරන් තියෙන්නේ වෙන විදිහකට කියනවා නම් නිපමාවට අරන් තියෙන්නේ ගොපල්ලෙක් Tamange ගවපට්ටිය රැක ගැනීම සහ ඒ අභිවෘද්ධිය සලකා ගැනීම ඒ මතින් පස්ගෝ රසය වැඩි වැඩියෙන් ලබාගෙන ආඩ්‍ය වීමයි නැත්නම් මේ පොහසත් වීමයි සාමාන්‍ය වචනේ කියනවා. ඒක සම්බන්ධ කරනවා භික්ෂුවකගේ ධම්ම අභිවෘද්ධිය වැඩි වීම සඳහා මේ ධම්ම විනය දෙක විරූල භාවයට අභිවෘද්ධියට විපුල භාවයට පත් කර ගැනීම සඳහා ඒ ගොපල්ලා තමන්ගේ ගාවපට්ටිය රැකගැනීමේදී මේ මේ දේවල් නොදැන හිටියොත් ගාවපට්ටිය විනාශ වෙනවා දුර්වල වෙනවා පස්කෝ රසයෙන් පිරිහෙනවා ඒ ඒ දේවල් ඒ ඒ ආකාරයට වහන්න අයාල යන දෙ නැතුව රැකගත්තොත් ගාපට්ටිය වැඩෙනවා පස්කෝ රසය වැඩෙනවා ඒ වගේම භික්ෂුවක් නැත්නම් විදියට කියනවා නම් යෝගාවචරයේ මේ මේ අංශවල 11 අංශයක් මේකේ පෙන්නනවා. ඒ ඒ අංශවල නොසලකිලිමත් වුනොත් තමන්ගේ භාවනා ජීවිතයේ අවසාන ඵලයේ වශයෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ශීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන පස්කෝ රසය. පස් රසය ලබන්නේ. හරකා මේ කොපල්ලා හරක් බැලුවට ඒකෙන් ප්‍රගතිය දියුණුවක් නොලබන්නසේ කොච්චර මහන්සි වුණත් මේකේ සීලයේ දියුණුවක් සමාධියේ දියුණුවක් ප්‍රඥා දියුණුවක් විමුක්තියේ දියුණුවක් විමුක්ති ඥාන දර්ශන දියුණුවක් නොලබනවා. ඉතින් අර සෑහෙන දුරට මේ වෙනකොටත් තමන්ගේ යෝග ජීවිතයට ආයෝජනය කරපු ඇත්තෝ නිතරම හැවිල්ලෙන් බල්ලෙන් ඉන්නේ කොතරද මම හිර වෙලා තියෙන්නේ මොකද්ද මම දියුණු කරගන්න ඕනේ කියලා අන්න එවැනි සාධනීය පැත්තෙන් Tamange අඩුපාඩු ටික සකස් කරගෙන කවුළු කඩළු වහගන්න උත්සාහ කරන කෙනෙකුට නම් මේක වටිනා ආදර්ශවත් දේශනාවක් සූත්‍රයක්. ඒ නිසා භාවනා කරපු කෙනාට නැත්නම් භාවනා කරලා අවංකව ප්‍රයත්න ගත්ත කෙනාට මේ සූත්‍රයෙන් අනිවාර්යයෙන්ම කරුණු තුන හතරකින්වත් තන වඩා ගන්න පුළුවන්. හිල් ලීක් වෙන තැන් වහ ගන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා. ඉතින් අපි මේ වෙනකොට කාරණා තුනක් ඉස්සරහින් තියාගත්තා. රූපඤ්ඤෝ හෝති, ලක්කන කුසලෝ හෝති, අසාටිතං සාටිතං හෝති කියන කාරණා තුන. ඒක යෝගා මේ ගෝපල්ලගේ වචන වලින් අරගෙන ਸਰවචනසේ යෝගාවචරයට දාන්නේ මොකද්ද? තමන් බණ භාවනා කරනකොට ඒ ඒ ඒ ඉරියව්වේ ශක්මනේ පරියංකේ සහ ඉදින්දා වැඩවල භාවනාවේදී මානසිකාරයේ එල්ල කළ යුත්තේ මොකටද? එල්ල කරලා උපයාලා සපයාගත යුතු නැත වටහාගත යුතු ඒ අරමුණේ සලක්ෂණ ස්වභාව ලක්ෂණ සම්මතංස ගති භාව පිළිබඳ අවබෝධය. ඉතින් ඒක නැත්තම් කොච්චර භාවනා කරත් ඒ තමන්ට කමඨාන් සුද්ධකම වෙලාදී කියා ගන්න පුළුවන්කමක් හෝ ඒ කමඨහන දිගේ වැඩිමක් වෙන්නේ හිත අරෙහිමේ ඇවිද ඇවිද තියෙනවා. ඒ නිසා ඒ ලක්ෂණ කුසලයේ තියෙන්න ඕනේ මේ රූපඤ්ඤු වෙන්න ඕනේ දෙක ලක්ෂණ කුසලය ඒකට ආධාරෝපකාර වශයෙන් ඇසුරු කරන්නන් භාවනා කරන අය වෙන්න ඕනේ මේක හරි මේක වැරදි කියලා දැනගන්න ඕනේ මේක යුතු මේක අයුතු දැනගන්න ඕනේ වෙන විදිහට කියනවා සම්පජඤ්ඤ දැනගන්න ඕනේ එක වැඩක් කරන ඉල්ල තව වැඩකට හැරෙනකොට කොයි කොයි ආකාරයෙන් යෝගාවචරයේ තමන්ගේ තියෙන සතිය නොකඩෙන ආකාරයට තියෙන සම්පජාඤ්ඤයේ තියෙන සමාධිය නැතිනාස්චිනවන ආකාරයට උපයාසපයා ගන්නාලාද දේ ආරක්ෂා ආරක්ෂා කර ගැනීම අනුන්ට බාර දෙන්න එපා. අනුන් කවුරු අතින් ගන්නවත් Tamanඩයි පාඩු. අන්න එතන ලක්ෂණ කුසලයේ අවශ්‍යයි. මේකට එක පැත්තකින් කියන්න පුළුවන් අපි මතක් කරගත්ත විදිහට ආරක්ක සම්පදාව කියලා තාපත්‍රයෙන් කියන්න පුළුවන් සප්පාය කරුණු සපයාදීම කියලා තාපත්‍රයෙන් කියන්න පුළුවන් අනුග්‍රහ කිරීම කියලා. ඉතින් ඒ අතින් අපි හුඟා දුර්වලයි. පුංචි දුර්වලකන්නේ ගොඩක් දුර්වලයි. අපි මෙච්චර මහන්සිලා මේ <clears throat> අම්බ කරාට සතිය සමාධිය ඒ කිසියම් වග විභාගයක් නැතුව මේක අයාලේ නාස්ති කරනවා. ඒ නාස්ති කළා ආය අඬා වැටෙනවා. අයියෝ අච්චර ලස්සන තිබුණ එක ආය ආවේ නැත්තේ මොකද කියලා. ඒ හේතුව අර ඒ ලක්ෂණ කුසලේ නැතිකම නිසා. අපි මේ උපමාවකට කියනවනම් මේ පරණ කතා කරපු එකක් ගැනමයි මම මේ නැවත මතක් කරන්නේ. ඒ මේ අඟුලිමාල මහා හොරා ඉස්සලා ඉස්සලා ඒ Tamanට ඇඟිලි 1000ක් හොයන්න ගියාම මුල් මුල් අවස්ථාවල බොහෝම මහන්සි වෙලා කැලේට එන මිනිස්සෙක් මරලා ඇඟිල්ලක් කපලා ඒක ගහක් බෙන එක හරි ගලක් යට හරි කියලා තිනවා මේ 10 එකතු වෙනකම් මේක මෙතන තියන්න ඕනේ කියලා. ඊගාව තවත් සර එක්කෙනෙක් මරනවා මරලා ඒකත් ගස් බෙන එක හරි කොහේ හරි අන්තිමට කියලා බලනකොට ඒක නෑ. ඒ කපුටෙක් ගෙනියලා එනතම් කුණු වෙලා ගිහිල්ලා ඉතින් සෑහෙන ගාණක් අන්තිමට මිනිස්සු බලලා බලනකොට මිනිස්සේ මරන කෙනෙක් ලේසි නෑ. ඉතින් අඟුලිමාලට උනත්. නමුත් මරපු මිනිස්සාගේ අත්‍යවශ්‍ය ලංකණය වෙන දකුණු අතේ මාපටඟිල්ල තියෙන තැන හරි නෑ. ඉතින් ඊට පස්සේ අන්තිමට බලනකොට සෑහෙන ගාණක් මිනිස්සු මරලා තිනවා. ගුරුපඬු පූජා කරන්න යන්න වෙලාවක් එන්නේ නෑ. පස්සේ තමයි බෙල්ල දාගත්තේ. බෙල්ලේ දාගත්ත දවසේ තමයි අඟුලිමාල කියන නම ආවේ. බෙල්ලේ දාගත්තට පස්සේ හිතා ගන්න කුණු මාළු කැල්ලක් හැම වෙලාවෙම බෙල්ලේ දාගෙන හැසිරෙන මනුස්සයට මොන තරම් ගඳක් තියෙන්නද කියලා. මිනි ගඳක් එක්ක ජීවත් වෙන දාලා අමුලේ. ඊට පස්සේ තමයි නම පැට බැඳුනේ. <clears throat> ඉතින් අර ඉච්ඡර කල් තිබුණේ මේ ගඳ වදින නිසා ඒ ආරසා කරන එක වෙයි කියලා ගස් ඇටක තිබ්බා, බෙනේක තිබ්බා, ගලක් ඇට තිබ්බා. අන්තිමට මොනක් අතිතරුනේ නැහැ. ඊට පස්සේ තමයි මේ වගේ තමයි අපි දවසක සීලය ගැන කතා කරනකොට සරුවචනංශය සඳහන් කරලා තිනවා සමාදාය සික්ඛති සික්ඛාපදේශු කියලා. අපි හොරෙන් හොරෙන් සීල් රැකලා පස්සේ සමාදන් වෙනවා. සමාදන් වෙලා ඒකට ගැළපෙන සුදු රෙදි අඳගෙන නැත්නම් ගුරු ඇඳුම් අඳගෙන නැත්නම් සාමණේර විශේෂාව මේ මේ සිවුරක් දාගෙන පෙනී හිටිනවා සිල්වතෙක් වශයෙන්. ඒ වෙනකොට ඉතින් උගාවක් පරිේශන කරලා ඊට පස්සේ පෙනුන හිටියට පස්සේ අනෙක් අතේ ඉදිරි පිට දුසිල්ලසක විතර හැසිරෙන්න බෑ. මොකද ඒ යුනිෆෝම් එක ඇඳලා දැන්. මුල් මුල් ටිකේදී අපි ඒක කරන්නේ නිකන් සුදුරේදී අඳින්න නැතුව සිල් අර ගන්නවා වරුවකට සිල් ගන්නවා දවසට සිල් ගන්නවා ඕවා කරලා කරලා තමයි අන්තිමට යන්නේ නමුත් ඒ එන ගැම්ම දිගට අරගෙන යන්නේ නැත්නම් මිටි තනින් වතුර බැස යේ කියලා කතාවක් තියෙනවා ඔතනින් කඩලා යනවා හැමදාම මේක තනවඩන්න සමාධියත් ඒ වගේ. ප්‍රඥාවත් ඒ වගේ. ඉතින් එන්නේ විදිහට මේ උපයාගත්ත දේ අරසා කිරීමේදී නම් අන්තිමම දුර්වලයි. මොකද ලෝකේ හැදිලා තියෙන්නේ අරසා කරන පැත්තට නෙවෙයි. ලෝකේ හැදිලා තියෙන්නේ සියල්ලම වාෂ්පීකරණ දේවල් හැටියට නිකන් පෙට්‍රල් ගත්තොත්, ඊතර ගත්තොත්, එහෙම නැත්නම් ඇල්කොහොල් ගත්තොත් විවෘත පීරිසයක තිබ්බොත් ඉවරයි. ඒක වහලා තියන්න ඕනේ. ඒ නිසා අපි වඩන උසුම් ගුණ අරස කරගන්නක දන්නේ නැතිකම තමයි ලෝකේ ආගන්න නැති වෙන ප්‍රධාන හේතුව තේරවාදයේ තමයි ප්‍රධානම ආගම ලෝකේ තිබෙන ಗುಣ වසාගෙන ජීවත් වෙන එක. සියලු ಗುಣ වඩලා ඒක වහගෙන ජීවත් වෙන්න ඕනේ. මොකද විවෘත කරපු ගමන් ಗುಣ නුගුණ බාටපත් වෙනවා. ගුණවතුන්ටපත් වූ ಗುಣ සුගුණ බාටපත් වෙනවායි කියලා තියෙනවා. එයා දන්නවා මේ ගුණේ අරසක නැටි. නුගුණයටපත් වෙච්ච ගුණය සුගුණය වුණත් නුගුණයක් බාටපත් වෙනවා. එයා දන්නේ නැහැ. ඒක පාවිච්චි කරන හැටි කටුසය කරේ රත්තරන් බැඳා වගේ කියලා ඒ ගුණේ පාවිච්චි කරන්න දන්නේ ඒ නිසා එතනදී ලක්ෂණ කුසලය හරි වටනවා ඇත්තටම අපේ කල්යාණ මිත්‍ර අපිට පෙන්වන්නේ අපිට දෙන්නේ එසේ මෙසේ පුංචි දායාදයක් නෙවෙයි එසේ මෙසේ පුංචි ආදර්ශයක් නෙවෙයි ජීවිත පරිත්‍යාගයෙන් කරන්නේ ඉතින් එවැනි දේ <clears throat> පුංචි කළ සලකලා මෝඩයන් එක්ක ලාමක දේවල් එක්ක හැසිරුණොත් අර වටන ගුණ කවදාකවත් වැඩින්නේ නැහැ තුන්වෙනි එක අසාටිතං සාටිතං සාටිතං හෝති වරින් වර වණයොල ඉන්න පණු බිජු අයින් කරන්න ඕනේ නොකලොත් බොම ඉක්මනට මේක විනාශ වෙනවා ඒ වගේ තමයි අපි ඔය කොච්චර පිටින් සිල් අරගත්තත් කොච්චර කය වචන හික්මව ගත්තත් කාම ඡන්දය එහෙම නැත්නම් කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසාව විතක්ක කිසිම ලැජ්ජාවක් නැති එකක් ඕනේ සිල්වත් හිතක කෙලෙසයක් පහළ වෙන්න පුළුවන් කෙලෙස් වලට කියන්නේ ඒ තරම්ම තරම් නොවන ලැජ්ජින ලැජ්ජ නැති දෙයක් තමයි කෙලෙස් කියන්නේ. ඉතින් එව්වට සලකනකොට කිසිම තෙතක් කණු කම්පාවක් කරන්න එපා. අර ප්‍රශ්නයක් අහලා තිබුණා අනේ පණු බිජු අරන් කරනකොට පණු බිජු නරක් වෙයි නේද කුණු වෙයි නේද කියලා අනුකම්පාවක් මතු කරලා තිබුණා. කෙලෙස් එක කිසිම අනුකම්පාවක් නැහැ. ඒක දන්නේ නැත්නම් ඒ යෝගාවචරයා එයා හුරතල් කරන්නේ නැයින් එක්ක. කිරිපොවන්න හදන්නේ නයින් එක ඔය කෙලස් මුවාවෙන් එන පිං මුවාවෙන් එන කෙලස් වෙන විදිහට කියන මේ වංචනික ධර්ම ෂට ධර්ම උඟ දෙනේ පෝෂණය කරනවා මමත් හොඳ සිල්වත් එක් කියලා හිතාගෙන මමත් හරි දක්ෂ යෝගාවචරෙක් කියලා හිතානවා මමත් හරි දක්ෂ බුද්ධ පුත්‍රයෙක් බුද්ධ දෝහිත්‍රාක් කියලා හිතානවා 아무තර බලනකොට පෝෂණය කරලා තියෙන මාර බලවේගයක් කෙලෙසයක් ඒක නිසා ඒ පණුබිජු වලට අනුකම්ප කරන්න එපා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිත්‍ය දැකනම් ඔල්ලුවම පොඩි කරනවා. විෂඝෝර සර්පයා දකනාරු මෝඩයා කියලා කියනවා. තුඹස නිවස තුල තුඹසයා තුඹස තුල වේනයා විෂඝෝර සර්පයා දකනාරු මෝරයා කියලා මිනිසු කැලේින නයි මරන ওই කතාව කිය කිය. ඒක නෙවෙයි කියන්නේ මේ කොච්චර අපි මේ සිල් අරගෙන කටයුතු කරත් මේ ඇතුලේ හුඹහක් තියෙනවා. ඒක ඇතුලේ ණයා කොයි වෙලාවෙත් තියෙනවා. ණයා දැක්කොත් නම් අනේ මේ කණු බිජු මේ තුවාලෙන් අයින් කරුවට පස්සේ අනේ මැරෙයි අනේ අපෝයි කියන වගේ කාටද මේ අපි අනුකම්ප කරන්නේ? උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි අනුකම්ප කරන්නේ අපේම කෙලෙස් ධර්ම වගේකට, අපේම වංචනික ධර්ම වලට, අපේම ෂටගති වලට, අපේම වංචාගති වලට. ඒක දැනගෙන හරියට ඒකෙන් අයින් කරන්න බැරි නම් වනේ කාගෙන ගිහලා බඩ බොක්කටත් යනවා. ඊට පස්සේ අපේ සීල්වන්ත ජීවිතය තරම් නොවන කෙලසිච්ච තත්ත්වයටපත් වෙනවා. නිසා කාමච්ඡන්ද ව්‍යාපාද තීනමින්දත් එක්ක උරතල් නැහැ. තලන්න ඕනේ බටු තලනා වගේ තලන්න දැක්කපු තැන ගහන්න තුන්වෙනි එකට අපි ඒ කතා කරේ හතරවෙනි එක වශයෙන් පෙන්නලා තියෙන්නේ වනම් පටිච්ඡාදේති කියලා කියනවා ඒ වයින් කරුවට පස්සේ වනය තුවාලේ මේ වහලා තියන්න ඕන. මුගක් කළාට ඔකට කරන්නේ කොහොම තෙල් පාවිච්චි කරනවා. කොහොම තෙල් පාංකඩයක් ඇල්ලලා තුවාලේ වහලා තියන්න ඕනේ. ඒ මොකද මේ මැස්ස වහන්නේ කොහොමද එළිය. ඒ නිසා මේ හරක් වන්න මිනිස්සු, කරත් වන්න මිනිස්සු නිතරම කොහොමද තෙල් ටිකක් තියාගෙන ඉන්නවා. තුවාලයක් වෙච්චාම ඒක ගෑවට පස්සේ මේ කොහොම ගහේ තියෙන මහ පුදුමාකාර විස බීජ නාශන ගතියක් තියෙනවා. විස බීජ තියා පණු බීජයක්වත් තියන්න දෙන්නේ නැහැ. පණු එකට වහන්න දෙන්නේ නැහැ. මේ මැස්ස එකට වහන්නවත් දෙන්නේ නැහැ. ඉතින් ඒක ඒ පිළියම කෙරුවේ නැත්නම් නැවත නැවතත් තෝජා වෙනවා මේ සතෙකුගේ තුවාලයකට ඉහඳ තියනවායි කියන එක දවසෙන් දෙකෙන් වෙලා උඩුදුනවා. බොහෝමත්ම ශීඝ්‍රයි මොකද ඒක මේ අපිරිසිදු නිසා. සත්‍යයේ හැම හරීම අපිරිසිදුයි. අපිරිසිදු නිසා ඉහඳ තිබ්බොත් යනවා. ඒ නිසා ඉස්සල්ලා ඒක පණුබිජ්ජ සුද්ධ කරලා වනේ වහන්න ඕන. වැහුවේ නැත්නම් ඒ සතාගේ ගලන ඕජාව තියෙනවනේ, සැරව තියෙනවනේ, වසා ගෑවෙන ගෑවෙන තැන කුණු වෙන්න පටන් ගන්නවා. ඒක ගෑවෙන අනෙක් හරකුන්ගෙත් කුණු වෙන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ ඒක පැතිරෙන ලඩක් වඩටපත් වෙනවා. ඒ නිසා එනකොටම ඒ වනය වහලා දැම්මේ නැත්නම් වැහිම ගණන් ගත්තේ නැත්නම් බොහෝම ශීඝ්‍රයෙන් පට්ටියේ හරකුන්ට නැත්නම් ඒ සතාගේ අනික් නිරෝගී හැමත එළෙඩ පැතිරෙනවා ඒ නිසා ඒ වනේ වහන්න බැරි නම් ඒ යෝගාවච ඒ ඒ ගොපල්ලට ඒ ගවපට්ටියේ අභිවෘද්ධියක් දියුණුවක් කිරි, දී කිරි, වෙඬරු මොනක්වත් කන්න හම්බ වෙන්නේ. පස් පස්කොරස්සේ ලැබෙන්නේ ඒ ඒ කතාව කියලා සරුවචනංශය දැන් ඒක පෙන්නලා දෙනවා අදක්ෂ යෝගාවචරයා <coughs> මේ වනමුකේ වහන්නේ නැහැ කියන එක මොකක්ද අදහස් කරන්න කියලා අහනවා ඉද බික්ක වේ බික්කු චක්කුණා රූපං දිස්වා <coughs> චක්කුණා රූපං දිස්වා නිමිත්තක් ගාහී හෝති අනුභ්‍යංජනක් ගාහී හෝති ඇහෙන් රූපයක් දැක්කට පස්සේ දකින්න දේ අස්තර විස්තර බලන්න ගියොත් ඇස් බෝල කරකෝ කරකවා ඒක බලන්න ගියොත් ඒක වනමුඛයක් වටපත් වෙනවා නිමිත්තක් ගායි හෝදි ව්‍යංජනක් ගායි හෝති යත්වාදි කරන මේතං අසංගතං විරත්තං උප්පජ්ජති පාපක අකුසල ධර්ම යම් හේකින් මම දැන් රූපයි බලන්නේ මේ රූපේ නිසා මට උපදින තාක් උපදින පුළුවන් කෙලස් කියන හැඟීම නැත්තම් ඇහෙන් රූප බලනකොට කටත් නිකන් ඇරෙනවා. එතකොට නම් වැగిරෙන හැටි පේනවා. නිකන් ඇහ බලාන හිටියත් ඇති කට ඇරෙන්නේ නැති වුණා. ඒක ගැනයි සරුවචන සඳහන් කරන්නේ යත්වාදි කරන මේ යම් හේයකින් අසංගුතං වේරන්තම් මම මේ ඇහෙන් රූප බලනවා නේද කියන එක දන්නේ නැතුව ගත කරනවා න ะ. uppajjati papaka akusala dhamma යම් හේයකින් මේ විදිහට ඇහ හැඟුම් බරව එහෙම නැත්නම් හික්මීමකින් තොරව රූප දිහා බලාිනකොට උපදින්න පුළුවන් පාපක කුසල ධර්ම තියෙනවා. අන්න ඒක පිළිබඳ හැඟීමක් නැත්නම් uppajjati papaka කුසල ධම්ම තත්ත්ව සංවරං නපජ්ජති. ආපජ්ජති. එතකොට ඒක පිළිබඳ වග වෙන්නේ නැහැ. දකින දකින රූපේ බලනවා දකින දකින සද්ද අහනවා දකින දකින ගඳ පිටිපස්සේ යනවා රස පිටිපස්සේ යනවා සැප පහස පිටිපස්සේ යනවා හිතට එන වල්බූත අදහස් එක යන්න පටන් ගත්තාම මේ හැම ద్వාරයකින්ම මේ කෙලෙස් වගිරෙන්න පටන් ගන්නවා. ඉතින් මේ කෙලෙස් එතන එතන වැහුවේ නැත්නම් ඒ කෙලෙස් සහිත පුද්ගලයා ළඟ ඉන්න අයටත් ඒ කෙලෙස් බෝ වෙන්න පටන් අර ගන්නවා. මට පුදුම හිතුණා ඒ බුරුමේ ඉන්න වෙලාවේදී මේ ඒ ස්වාමීන් වහන්සේ අතරම බොහොම තලතුණා ස්වාමීන් වහන්සේ නමක් ඒ ස්වාමීන් වහන්සේ කියනවා ප්‍රේමවන්තෙක් ඉදිරියට ප්‍රේමවන්තියක් ඉන්නකොට වැగిරෙන වැగిරිල්ල කොහොමද කියලා කිව්වා. දකින්න හැම රූපෙකින්ම කාමයේ ඇවිස්සෙනවා අහන හැම සද්දකින්ම කාමයේ ඇවිස්සෙනවා වඳින හැම ගඳකින්ම කාමයේ ඇවිස්සෙනවා රස බලන හැම දෙයකින්ම කාමයේ ඇවිස්සෙනවා අත ගන්න අත ගන්න හැම තැනකින්ම කාමයේ ඇවිස්සෙනකොට එහෙම තැනක සංසාරේ කොච්චර දික්වීමක් කොච්චර වණෙන් ඕජාව ගැලිල්ලක් ඒක බලන මිනිස්සුයෙකුට ඒ කාම ආශාව ඇති කරන හැටි දිහා බලනකොට යෝගාවචරයා ඇහෙන් රූප බලලා කෙලෙස් උපදින්න පුළුවන්. ඒ නිසා මේ බලන රූපේ ව්‍යංජන අනු ව්‍යංජන බලන්න යන්න එපා. මේන් කෙලෙස් උපදින බව දැනගෙන ඇහැ සංවර කරගන්න ඕනේ කියලා කියනකොට ඒක පේන්නේ හරියට බුදුබණ තේරුම් ගත්තේ නැති කෙනෙක්ගේ අනේ මෙච්චර පිං කළ ඉපදිච්ච රූපේ මෙච්චර ලස්සන රූපයක් දැකලත් නොබලා ඉන්න මොනතරම් කාලකණිකමක්ද කියලා. පොඩ්ඩක් උස්සලා පොඩ්ඩක් බැලුවට කමක් නැද්ද කියලා අහනවා. ටිකක් බැලුවට කමක් නැද්ද කියලා අහනවා. නැත්නම් හොරෙන් බැලුවට කමක් නැද්ද කියලා අහනවා. නමුත් මේ දෙක අතර වෙනස දන්නවනම් මේක වැగిරෙන වැగిරිල්ල මේක පිළිබඳව විශාල බරක්, විශාල වගකීමක්, විශාල ප්‍රදේශයක් සරුවචනාංශගේ දේශනාවේ තියෙනවා ඉන්ද්‍රිය සංවරය කියලා. ඒක දියුණුවේ සම්මත ලෝකේ පළවෙනි පන්තියේ දියුණු රටවල් වල ඉන්දිය සංගරය කියලා කියන්නේ බය අඩුකමක්, නෝන්ජල්කමක්, රස හඳුනන්නේ නැතිකමක්. ඒගොල්ලෝ කියන්නේ ඒක මේ නෝන්ජා මේ මේ රසාස්වාදේ දන්නේ නැහැ, సౌందර්යය දන්නේ නැහැ කියලා. ඒක නිසා මේ අපිස් ජීවිත ගත කරනවායි කියලා ඒ අපිස් ජීවිත ගත කරන්නේ නැත්නම් කැලේකට ගිහිල්ලා ගහක් යට ඉඳගෙන බණ භාවනා කරනවා කියන එක සමාජයෙන් පැන යාමක් ලැබිච්ච වටිනා අවස්ථාවෙන් පැහැර යීමක් කියලා ඒ අත්තන්න හිතා ගන්නවත් බෑ. නමුත් මේ වගේ දෙයක් බලනකොට තේරෙනවා කොච්චරක්නම් ඕජාව ගලයිද අර වගේ විෂභාග කෙනෙක්ගේ ඉදිරි පිට එහෙම ඉන්න අවස්ථාවක් කියලා. ඉතින් ඒ නිසා සරුවත් යන සඳහන් කරලා තිනවා ඒ වන වහන්න දන්නේ නැත්නම් ඉතින් කොච්චර භවනා කරත් එහෙම නැත්නම් කොච්චර සතිය වැඩුවත් කොච්චර සමාධිය වැඩුවත් කවදාකවත් යාදීමක් නම් වෙන්නේ ඉතින් ඒක නිසා එතෙන්දී හරි විශාල වගකීමක් ගන්න වෙනවා නැත්නම් විශාල මේ මේ කැපවීමක් වෙන්න වෙනවා විශාල අපවීමක් වෙන්න පුළුවන් මම කොච්චරක් මිනිසුන්ගේ රාගය අවශ්‍යනවද මම කොච්චරක් රාගය දනවන හිතවිලි දැකීම පෝසත්කමක් කියලා හිතනවා මම කොච්චරක් අනුන්ගේ ද්වේෂය අවශ්‍යනවද මගේ හැසිරීමෙන් සහ ඉරියව්වෙන් මම කොච්චරක් මේ ඒ වගේ දේවල් දකිනකොට මම ද්වේෂය ඇති කර ගන්නවද එහෙම නැත්නම් අනුන්ට බද දෙන්න හිංස කරන්න කල්පනා කරනවද මම දකින්නකොට අනිත් අයට කොච්චරක් ඒ වගේ අනුන්ට වද දීම විනෝදාංශයක් වෙනවද කියලා බැලුවොත් අපි එක්කෙනෙකුටත් ගැලවුමක් මං හිතන්නේ හම්බ වෙයි කියලා. මේ අතින් බලනකොට අපි මේ මානවය යන්නේ දියුණුවටද නැත්නම් මානවය යන්නේ සම්පූර්ණ වනචාරිකමකටද කියලා හිතා ගන්න බෑ. බටහිර ලෝකයේ මේ දියුණුවයි සම්මත කියලා මනින්න ගන්න උපමාන දිහා බලනකොට. ඒ පරහැත්ත ඒ කැත උපමා අපටත් දීලා අපි නොදියුණු જાතියක් කියලා අපිට පෙන්වන්න හදනවා. අර තියෙන සාර ධර්ම මොනක්වත් ගැන හැඟීමක් නැතුව උඹලා මෙව්ව නෑ උඹලා කෙල්ලන්ගේ මේක නෑ කොල්ලන්ගේ මේක නෑ මෙව්ව තියනවා නම් තමයි හරියන්නේ කියලා සම්පූර්ණ අවුරුදු 200ක් ආවා මේ මේ අපේ තියුණු සංස්කෘතිය. අපේ ඉන්න මෝල් වහන්සලා ඉස්සරහට වෙලා ඉන්නේ වයි වයි ඉසමුදෙන් පිළි අරගෙන જાතියම ගෙනියන්න හදනවා උන්ගේ උපමාන වලට හරියන්නේ. මම හිතන්නේ උන්දලනේ කවුරු කෙරුවක්ක ਸਰවචනසික අධිෂ්ඨානයේ අනිත් පැත්ත හරවන්න පුළුවන් වෙයි කියලා. ඒකයි මේ භාවනාවකට යම් කිසි ජීවුණාවක් පේන්න තියෙන්නේ. ඒ නිසා එක එක්කෙනෙක් කල්පනා කරගන්න ඕනේ මේ රට්ටු නලවන්න හදන තාලෙට එ නැත්තම් ඒගොල්ලෝ අපි දියුණුද නැද්ද කියලා බලන්න පෙන්වන්න හදන තාලට අපි පොහොසත්ද නැද්ද කියලා පෙන්වන්න තාලට තාලෙට නටන්න ගියොත් නම් කාගේ න්‍යාය පත්‍රයට වැඩ කරයිද කියලා හිතන්න බෑ. සම්පූර්ණ මාරපාක්ෂිකයි. ඒකට ඇත්තට වේග ගන්න දෙයක්වත් නැහැ. මොකද ඒවා කෙනෙක් කරන දේවල් නෙවෙයි ධර්මතාවලින් දිගේ යන්නේ. ලෝකෙම යන්නේ හංගුම් බරව. එහෙම නැත්නම් ඉඳුරම් පිනවන පැත්තේ. අපිත් බණ භාවනා කරනවා කියලා කිව්වට අපි නොදැනුවත්වම විශාල වශයෙන් අපේ අතිමුත්තේ ඉඳුරම් පිනවන පැත්තට පවන් සලන වෙලාවල් එනවා. ආවඩන වෙලාවල් එනවා. ඒකල අපි කියනවා මොකද සතිය දිගට පවත්වාගෙන යන්න බැරි මොකද අපිට ඇති කරන සමාධිය කැඩෙන්නේ? මොකද මේ අපි කපපු ඇඟිලි නැති වෙන්නේ? ඇයි මේක එක දිගට මාළෙට හිටින්නේ නැත්තේ කියලා රංගුලි මාළ වගේ. ඉතින් ඒකට යම් වෙලාවකට බෙල්ලේ කරේ දාගන්න ගියොත් එimhe මාළේ එතකොට හිතෙනවා අපි නිකන් මේ සමාජයෙන් කොන් වෙනවා වගේ. මොකද අපිට ඕනේ සමාජයේ තියෙන අර මේ සමාජශීලී ප්‍රගතිශීලී ඉදිරහට යන ගතියත් එක්ක සතිය වඩන්න. ඉතින් මෙතෙන්දී කවදා හරි යෝ තීන්දුව ගන්න වෙනවා. මේක ලේසි නෑ. ඒකට ඉතින් ආය කතා කරන්න දෙයක් නෑ. කිසිම කෙනෙකුට මොනම විදිහකින්වත් ලේසි නෑ. ਸਰුවචාන්සේ සඳහන් කරනවා උත්කෘෂ්ඨ වශයෙන් බලනවා නම් අබිනිෂ්ක්‍මණය කියන එක එහෙම නැත්නම් මේ කාම ලෝකය සමුගන්නවයි කියන එක නැත්නම් අපි සාමාන්‍ය වචනෙන් කියන ගීගී අතහරිනවයි කියලා එකක් තියෙනවා. ඒ ගීගේ අතාරනව ගැන කතා කරන සරුවචන සඳහන් කළ තුන එක දුෂ්කරමයි. කොච්චර දුෂ්කරද කියලා කියනවනම් වයසක ලොක්කයි එහෙම නැත්නම් අඹුවයි ලොක්කයි ගෑණි මැහැල්ල දෙන්න විතරක් නම් ඉන්නේ. ඒ දිනට ඉන්න ගයක් නැහැ තියෙන්නේ පැලක් විතරයි. ඒ පැල කොච්චර දිර්ලද කියනවනම් මේ පැත්තෙන් අපුත මේ පොල් පැති පැලක් මේ පැත්තෙන් ආපු කපුටට එහා පැත්තේ යන්න පුළුවන් තරමට පැලදිරලලු තියෙන්නේ. රැහැට කණ්ඩ විතරක් ලැබු කට්ටක මුංගට පතක් තියනවලු. ඕක තම්බගෙන කාලා දෙන්න පුදියන්න ඕනේ බිම ගොම පොළවේ. හෙට උදේ ගිහිල්ලා උපයන්න ගෙවිච්ච දෑකැත්තක් තියනවලු. පිටියේ ගහලා දෙන්නම උදේ පාන්දර නැගිටලා ගිහිල්ලා කාට හරි ගොයන් ටිකක් කපලා දීලා තනකොට්ටියක් කපලා දීලා උදේට උපයන්න ඕනේ. හැන්ද වෙනකොට එනකොට ආයෙත් මුංගට පතක් හම්බ කරන ඇවිල්ලා තම්බගෙන කන්න ඕන වෙන මොනම ගෘහපකරණයක්වත් නැහැ. එහෙම තීදිත් ඒ ලෝකකට ඔය නාකියම් මණ්ඩි අතාරින්න බෑයි කියලා තියෙනවා. ඔය ලෝකකට ඔය දිරාපු ගේ අතාරින්න බෑයි කියලා තියෙනවා. භද්‍ර යවුවන වයසේ ඉන්න කුමාර කුමරි සැප විඳින කෙනෙක් ගීගේ අතාරිනවා කියන එක හිතන්න බෑයි කියලා තියෙනවා. ඒ තරමටම ලෝකේ අපිට අඳලා තියෙන්නේ මේ මේ කාම සැපය පුදුමාකාර ජයග්‍රහණයක් කියලා. පුදුමාකාර පිනක් කියලා, පුදුමාකාර පෝසත්කමක් කියලා, පුදුමාකාර ළඟාවීමක් කියලා. ඉති එහෙව් හැදිච්ච අධ්‍යාපනයක් ලබන අපි, එහෙව් දෙමාපිය ඇසුරු කරන අපි, එහෙව් ගුරුවරය ඇසුරු කරන අපි කොහොමනම් අපේ විමුක්තියක් හොයනද කොහොමනම් අපි මේ අපේ දිනුවක් පතනද කියන එක ඒක පුදුමාකාර දුෂ්කර හිතා ගන්න. එනිසා ඉන්දිය සංවරය කියන මේ මාතෘකාව පුලුල් විෂයක්. නමුත් සරුවචනංශයක නිකන් නොසලක හැරලා නැහැ. ඊටාත්ම කැඳේ ගල බේරන්න වගේ සුද්ධ කරලා පෙන්ලා දීලා තියෙනවා. මම ආරාධනා කරනවා සීළු දෙනාටම ඔය මජ්ක්‍ධිම නිකායේ අන්තිමටම සඳහන් කරලා තියෙන ඉන්ද්‍රිය භාවනා සූත්‍රය පොඩ්ඩක් කියවලා බලන්න. මේ අමාරු විෂය ක්‍රමිකව පහර දෙන්න පුළුවන් හැටි සූත්‍ර 152ක් තියෙනවා අංගුත්තර නිකාය මජ්ක්‍ධිම නිකායේ අන්තිම සූත්‍රය ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ ඒකදී සරුවචනාංශ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක විවේකී ඉන්න වෙලාවක උත්තර මානවකයා කියලා පාරසරිය බ්‍රාහ්මණයාගේ ගෝලෙක් ඇවිල්ලා ਸਰුවචනන්සට වඳිනවා. එන්දරපරි ਸਰුවචනන්සය අහනවා උත්තර මානවකයාගෙන් මානවකයේ ඔබගේ ගුරුතුමත් ඔබලටත් ඉන්දිය සංවරයක් ගැන උගන්වනවාද කියලා. ඒ කියන්නේ කෙනෙක්ගේ ඉරියාපත පැවැත්වීම, ඇහ කන දිවනාසය යම් කිසි හික්මීමක් තියෙනවා. ඒකට අපි ශාසනික වශයෙන් සඳහන් කරන ඉන්දිය සංවරය කියලා. ඉන්දිය සංවරය තියෙන. ඒකට අර උත්තර මානවකයා කියන "එහේ ස්වාමීන් වහන්සේ අපිත් විශාල වශයෙන්ම ඒ ඉඳුරන් দমনය කරනවා. ඉතින් තපස කියන්නේ ඕකයි. මේ භාවනා කරන යෝගාවචර ළඟ අත්‍යවශ්‍ය තිබිය යුතු ලකුණක් නැත්තම් මේ භාවනා කරාට yaadෙන්නේ නැහැ. ආ ඊට පස්සේ කියනවා උඹ මනාපනම් අපිට උඹේ ගුරුන්නාසේ එහෙම නැත්තම් ඒ පාරසරිය බ්‍රාහ්මණ උගන්වන ඉන්දිය සංවරය කරන උගන්වන්නේ කියලා. ඉතින් එතකොට මේ ඒ පුද්ගලයා කියනවා චක්කුණා රූපන්න පස්සති සෝතේන සද්දං නසෝතති මේ සුනාති කිය. අපිට කියනවා ඇහෙන් රූප බලන්න එපයි කියලා. අපිට කියලා උගන්ලා තිනවා කනෙන් ශබ්ද අහන්න එපයි කියලා. අපිට කියලා තිනවා මේ මේ ගන්ධ සූද බලන්න එපයි කියලා. ඒ ඉන්දිය සංවරය. පාරසරි බ්‍රාහ්මණ උගන්වන ඉන්දිය සංවරය ආයේ ගෝලයාගේ කටහඬින් නැත්නම් යාගේ අර්ථකථන හැටියට කියනකොට ආනන්ද බුදුහාමුදුර ආනන්ද හාමුදුරන දිහා බලනවනේ ඉතින් ආනන්ද මේ විදිහට රූප බලන්නේ නැතුව ඉන්නකොට කෙලෙස් වැగిරෙන්නේ නැත්නම් ಜಾති අන්දයෝ තේරම රහත් වෙලා තියෙන්න ඕනේ නේද කියලා. රූප බේන්නේම නැහැනේ. එතකොට උප්පත්තියම බීරෝ කවදාකවත් එනං එකට කෙලෙස් නිසා ඒගොල්ලොත් නිකම්ම රහත් වෙන්න ඕනේ නේද කියලා අහනවා. කියනකොටම උත්තරමාන කර තියෙනවා මේක මේ සරුවචන් ආංශේ ක්‍රමේ නෙවෙයි කියන එක යහළුව පාත් කරගෙන යාගේ අර කියාපු උත්තරේ තියෙන බංකොලොත් භාවය ප්‍රකාශ කරනකොට සරුවචංශ කියනවා ආනන්ද කදාහච කරහච ලෝකේ uppajjati තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ ආනන්දේ කලාතුරකින් මේ ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම පහළ වෙනවා ඒ උන්වහන්සේත් ඉන්දිය සංවරයක් ගැන කතා කරනවා කියනකොටම ආනන්ද ස්වාමීන් සිවුර සකස් කරලා වැඳලා කියනවා අප කෙරේ අනුකම්පා කළ ස්වාමින්වහන්සේ තථාගතයන් වහන්සේගේ ඉන්දිය භාවනාව කියන්නේ මොකක්ද කියලා අපිට කියලා දෙන්නේ කියලා එතකොට සරුවචන් වහන්සේ ඒ ආදුනිකයා එහෙම නැත්නම් සීක පුද්ගලයා ඊට පස්සේ රහතන් වහන්සේ ආදි වශයෙන් ඉන්දිය සංවරයේ වෙන හැටි කියන්නේ මේ ප්‍රයෝජනෙ සලකලා ඉන්දිය සංවරය කරන හැටි ඒ ඉන්දිය භාවනා සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා ඒකෙදි කියලා තියෙනවා ඔය මේකෙදි අපි අර ඉදිරිපත් කරපු විදියට ඇහෙන් රූපයක් දැකලා දන්නවා මේක පිළිබඳව මම දැන් ඇහෙන් රූප බලන්න යන්නේ කියන එක දන්නේ නැත්නම් ඒ කටත් අරගෙන ඇහත් අරගෙන බලන රූපේ දිහා මත් වෙලා බලන්න ගියාම එක්කෝ uppajjati manapan uppajjati amanapan එක්කෝ මනාපේ පහළනවා එක්කෝ අමනාපේ පහළ වෙනවා ඉතින් මේ පුද්ගලයා මේ මට බුදුහාමුදුරුවෝ මෙහෙම කියලා තියෙනවා මේ විදිහට උපදින සෑම අමනාපයක් පාසාම සෑම මනාපයක් පාසාම අර තුවාලෙන් ඕජාව වැగిරෙනා වගේ ආශෝ ධර්ම වැగిරෙනවා ඒක නිසා මම මේක දැනගන්න ඕනේ මෙතනින් එහාට ගියොත් මට තරම් නොවන විදිහට මට හැඟුම් කිපෙන්න ඉඩ තියෙනවා. රාග වශයෙන්, ද්වේෂ වශයෙන්, මෝහ වශයෙන් එනිසා මේ uppanna මනාපේ, uppanna අමනාපේ පිළිබඳව මම සංවර වෙන්න ඕනේ කියලා ඒ පුද්ගලයා ඒතං සන්තං ඒතං පනීතං අජ්ජං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදීපටි නිසග්ගෝ තන්නක්කයෝ කියලා නෑ මෙතෙන්දි කියන්නේ ඒතන් සන්තන් ඒතන් පණිතන් යද්දන් උපේක්ඛා. ඒ නිසා මම මෙතෙන්දි උපේක්ෂා වෙන්න ඕනේ. මම මේ දකින්නේ රාග දනවන දෙයක්. මම මේ දකින්නේ ද්වේෂ දනවන දෙයක්. මම මේ දකින්නේ රාග ද්වේෂ නැති මධ්‍යස්ථ දෙයක් කියලා. ඒ දකින දේත් එක්කම හිතේ පහළ වෙන සංකල්පේ. ඉතින් ඒ දක්වා ඒ කෙරේ පහළ වෙන ආකල්පය පිළිබඳ අවදිමත් වෙන්න. උපජ්ජති මනාපං කිව්වනම් අනිවාර්යයෙන්ම රාගයක් පහළ වෙනවා. උපජ්ජති අමනාපං කිව්වනම් අනිවාර්යයෙන්ම ද්වේෂයක් පහළ වෙනවා. උපජ්ජති මනාපමනාපං කියනවනම් රාග ද්වේෂ නැති මදහත් හිතවිල්ලක් අදුක්කම සුඛයක් පහළ වෙනවා. අන්න ඒක දැනගත්තොත් යාට කියන්න පුළුවන් මේ උපදිච්ච රාගය මනාපේ මේ උපදිච්ච අමනාපේ නැත්තම් මේ රාගේ මේ ද්වේෂේ අනිච්චම් පටිච්ච සමුප්පන්නං හේතුඵල වලින් හටගත්ත දෙයක් මේක අනිත්‍යයි මේක පෙරලෙන සුළුයි. ඊට වැඩිය හොඳයි උපේක්ෂාව කියලා මේ ඇතිවෙච්ච රාගයට පොර දාන්නේ නැහැ ඇතිවෙච්ච අනුශේයට පොර දාන්නේ නැහැ ඇතිවෙච්ච ද්වේෂයට පොර දාන්නේ නැහැ එනකොටම දැනගන්න උත්සාහ කරන එක තමයි සීක පුද්ගලික වශයෙන් කළ යුත්තේ මේක තමයි බුදුහාමරගේ පඩියේ තියෙන ඉස්ලාම අඩියේ තියෙන පඩිය මේක වුණත් මන් දනෝ හුඟක් දුෂ්කරයි විශේෂයෙන්ම දුෂ්කරයි හිතේ ඇහි. ඇහි තාමත්ම සූක්ෂම දෙයක්. ඒ නිසා ඇහැ නිතරම මොන හරි දෙයක් බල බල ඉන්න ඕන යාට. ඒ නිසා අපේ යම් හේකින් ඇහැ අඳ වුණොත් මුළු ජීවිතේම ඉවරයි. එනිසා අපි ඇහි බබා වගේ රකින්නේ වටිනාම දෙයට කියන්නේ මම මේක ඇහි බබා වගේ රකින්නවා වගේ කියලා. ඒ නිසා අවුරුදු 40 50 යනකොට ඇස්පේන් නැති වෙගෙන යනකොට අර ජීවිතයේ තියෙන සියලුම සුන්දර ගති හාන දශකයට වැටෙනවා. ගලාගෙන යන්න පටන් ගන්නවා මොන දේකවත් ඒ සුන්දරත්වේ නැති වෙන්න පටන් අර ගන්නවා. එහෙන් තමයි තරම්ම කෙලෙස් උපදවන්නේ. ඒ නිසා අපි වටිනාම දෙයට ඇහැ වගේ කියලා කියනවා. බුදුරජාණන්සේ කියනවා ඊට වැඩි ලේසි කියලා කණේ කෙලෙස් උපදින හැටි දකින්න එක සහ පාලනය කරන එක. ඊට වැඩි ලේසි නාසය, ඊට වැඩි ලේසි දිව, ලේසිම තැන තමයි කය. නිසා අපි කායගත සතිය වඩනකොට ආනාපානෙ වඩනකොට පිම්බීම හැකිනි වඩනකොට නැත්නම් සක්මන් කරනකොට කය හා සම්බන්ධ කරගෙන ඒ එතන එතන එතන එතන උපදින මනාපමනාප බහල කරගන්න දැකගන්න මෙවුවා මේ අරමුණ හා සම්බන්ධ දේවල් නෙවෙයි අරමුණ කෙරේ අපි දක්වන ආකල්ප බව දැනගන්න පුළුවන් නම් ඒක හොඳ පටන් ගන්නවා ඒක නිසා සරුවචනන්සේ සඳහන් කරලා තියෙනවා ආනාපානයේ 11 ආකාරය බලනකොට හීන ප්‍රනීත කියලා දෙකක් තියෙනවා ආනාපානය දැකලා බොහොම සන්තෝෂී ඉපදිලා ප්‍රීතිය පහළලා ආලෝකය පහළලා පාවෙන ගති පහළලා ඉති යෝගාවචරය එතකොට රැයත් වෙනවා කමඨාන් සුද්ධ කරා. ලියුම්වල ලියලනවා දැන් නම් භාවනාව හරි සංස මං කොතනද ඉන්නේ කියලා අහනවා. දන්නේ නැහැ මේ යටින් අමන අමනාපේ පහළ වෙලා තියෙන්නේ කියලා. සමහර වෙලාවට ආනාපානෙ පේනවා පේනුනට මොකද කටු බෙරේ පෙරලන්න වගේ හැම තැනම වේදනා නලියනවා දඟලනවා එතකොට ආනාපානෙ පවා පේන්නේ හීන විදියට ඉතින් එතකොට කියනවා කමඨාන මාර කරන්න බැරිද ස්වාමීන් වහන්සේ අපි වෙන කමඨානක් ගන්නද නැත්නම් ස්වාමීන් වහන්සේ නැතුව වෙන ස්වාංශ ගාවට යන්නද නැත්නම් වෙන භාවනා මධ්‍යස්ථානට යන්නද කියලා එතකොට අර මේ පදේ මාරු කරන්න අහනවා ඔච්ච යටින් වැඩ කරන්නේ මේ මනාපමනාප දෙක කියන එක දැනගන්න නම් ওই පද මාරු වෙන්න මේපාය ওই කරච්චලේ එන්න මේපාය. එනකොට මේ යට තියෙන මනාපගතිය අමනාපගතිය දැක ගන්න නැතුව කොහෙ යන්නද? කබලේ ලිපට තමයි වැටෙන්නේ තියෙන්නේ. ඉතින් මෙතෙන්ට තමයි මේ ආනාපාන ගෙනියන්න හදන්නේ. නමුත් එන දේවල් අනුව අපි මේ පදමාරු කරන්න ගියොත් 21ක් වුණ කොට්ටේ මාරු කරන්න පටන් අරගත්තොත් කොහෙද විපස්සනාවක් කෙරෙන්නේ? ඉතින් මෙතන අල්ලන්නේ නැතුව කොටිම කියන මේ ආනාපානේ කෙරේ යත්තව මනාපමනාප දෙක අල්ලන්නේ නැතුව අපි කවදද දිවට එන රසයේ මනාපමනාපලන්නේ අපි කවදද නාසයට දැනෙන ගඳේ මනාපමනාපලන්නේ අපි කවදද කනට ඇහෙන සද්දේ මනාපමනාපලලා අන්තිම ඔලිම්පික් ගේම් එක තමයි ඇහැට දකින්න රූපේ මනාපමනාප අල්ලන එක නමුත් සරුවචනාංශයේ ඉන්දිය භාවනා ගැන කතා කරනකොට චක්කුණ රූපන් දිස්වා කියලා තමයි පටන් අරගන්නේ. නමුත් ඒක පෙළ යනවා දිගට සෝතේන සද්දං සුත්වා uppajjati manapang uppajjati amanapang ගාහනේන ගන්ධං සායිත්වා ජීවහාය රසම් පසිත්වා පුසිත්වා සායිත්වා ඒ දිගට කතා කරලා අන්තිමට තමයි සරුවචනාංශයතන කයට පහසක් ලැබෙනකොට දැනෙන වේදනාව ගැන කටයුතු කරන්නේ. නමුත් ඒකෙදී වැඩ කරනකොට නම් පටන් ගන්න තියෙන කයින්ම තමයි. අරගෙන හැම වෙලාවෙදීම භාවනා කරනකොට අපි මතක තියාගන්න අපේ හිත නිට්ටරෝම මේ මනින ගතියක් තියෙනවා. මට භාවනා හරියනවද වර්ධිනවද? මේ මැනිල්ල හැම වෙලාවෙදීම එන්නේ මනාපමනාප දෙකෙන් තමයි පෝෂණය ලබන්නේ. ওই මැනිල්ල තියෙනකම් වෙහෙසමයි. අතින් අතට ගිනි අඟුරක් මාරු කරනවා වෙහෙසමයි. නමුත් ඒක නැත්තම් උනන්දුවක් ඇති වෙන්නේ නැහැ. අපි ඉස්සරහට යන ගැම්මක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි දැනගන්න ඕනේ ආස්වාද ප්‍රසවාසයේ තියෙනවා නාපමනාපය. දිවට රසක් දැනෙනකොට, නහයට ගඳක් වදිනකොට, දිවට කනට සද්දයක් ඇහෙනකොට, මේ ඇහැට රූපයක් පේනකොට, හිතට හිතවිලක් එනකොට කවම කවදාකවත් මනාපමනාප දෙක නැති දේවල් එන්නේ නැහැ. හැබැයි මම මේක නැවත සුද්ධ කළා කියනවා ලක්ෂ ගණන් එනවා ඒව අපිට මතක නැහැ. මනාපමනාප ටික විතරයි අපේ මතකෙලා සතහන් වෙන්නේ. අද උදෙත් අපි මේටි කිට්ටු ධර්ම දේශනාවක් මාතුකා කරා. එතෙන්දී මම මතක් කරා අපි උදේ ඉඳලා රෑ ඉඳලා රෑ නිදාගත්තා නිදාගත්ත වෙලාවෙලා පාන්දර වෙනකන් පුදුමාකාර ලක්ෂ ගානක් හීන දකින්නවා මතක් වෙන්නේ උග්‍රමනාප සහ උග්‍රමනාප හීන හතරක් පහක් විතරයි අනිත්‍යව මනාපමනාප කියන තොගේට යන නිසා කවදාකවත් මතකෙට එන්නේ මොකද ඒකෙන් අපේ හිත කුප්පන්නේ අපේ හිත කෙලෙස් වගුරුවන්නේ නැහැ. එතකොට ඒක සිද්ධි බහුල නැහැ. එතකොට ඒක මතකෙ හිටින්නේ නැහැ. නමුත් එතන තමයි නිවන තියෙන්නේ. එතන තමයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. ඒක තමයි පුහුණු කළ යුත්තේ. උග්‍රමනාපමනාප පහළ වෙනවා නම් මතක තියාගන්න ඒක පැහැදිලිවම සංසාරයට තමයි යන්නේ. ඉතින් මේ හැඟුම් කුප්පණ්ඩ එහෙම නැත්නම් රසලෝලි ජීවිතයට ගියාට පස්සේ අපි කරන්න දැන මේ අන්ත දෙකට <clears throat> කාමසුකල්ලිකාණ යෝගයට හෝ අත්තකිලමතාන යෝගයට දාගෙන <clears throat> මේ දෙකේ තියෙනවද බලනවා මධ්‍යම ප්‍රතිපදාව. එහෙම නැත්නම් <clears throat> මේකේ තියෙනවද බලනවා නිවන. ඔය අතරමැද මහ විශාල මේ මතවාදී අ르ගලයක් තියෙන්නේ. ඒක නිසා යම් වෙලාවක ආනාපානේ මනාපමනාප දෙක පහළ වුණා නම් පහළ වෙන බව දැනගන්න පුළුවන් වුණා නම් ඒක යෝගාවචරයාගේ ආරම්භය කියලා හිතන්න පුළුවන් <clears throat> ඉන්දිය සංවරේ. නමුත් මේ පරියංකේ වගේ නෙවෙයි සක්මන් කරනකොටත් පැහැදිලිව මේක බලපානවා. අපිට යම් වෙලාවක තබන තබන පියවරේ විස්තර දැනීගෙන යනකොට එnde ende ende ende තබන තබන පියවරේ අදුක්කම සුඛයේ පැත්තට නැත්නම් නොදැනෙන පැත්තට යනවද යවෙනවද කියන පැත්තට කරනවද කරනවද කියන පැත්තට එනකොට අපේ හිත හරි පාළු ගතියකට වැටෙනවා. තනි ගතියකට වැටෙනවා. නීරස ගතියකට නේ ඒකාකාරී ගතිය. එතකොට මේක එලිපත්තේ ඉන්න බලලා වගේ බලාගෙන ඉන්නේ කොයි වෙලාවෙද රූපයක් බලන්නේ කියලා. කොයි වෙලාවෙද සද්දයක් අහන්නේ කියලා. කොයි වෙලාවෙද වෙන දෙයකට අරමුණු මාරු කරන්න කියලා. මොකද හිත පුරුද්දම තියෙන අරමුණු මාරු කෙරෙලි. ඒකාකාරී අරමුණේ ඉන්නකොට ඒක පිළිබඳව නොමනාව ගතියක් පහළ වෙනවා. ඊගාවට එන අරමුණට කැමති වෙනවා. එතකොට සක්මන් කරලා කරලා කෙලවට ගිහලා හැරෙනවත් එක්කම කුරුල්ලෙක් ගියත් සද්දයක් ඇහුණත් ආ ඒක විශාල ලාභයක් විදිහට සලකලා අර කරගෙන හිටපු කම්මැලි දේ යටපත් කරගෙන අරූප බලන්න සද්ධාහන පෙළමෙනවා. ඒකලා අපි කුරුල්ලට බයිනවා. මේක මේ පසක්මන් කරනකොට කුරුල්ලෝ සද්ද කරනවායි කිය. එහෙම නැත්නම් කුරුල්ලෝ පියාඹනවායි කිය. ඒ নানা ආකාර විදිහට එහෙම නැත්නම් කවුරුර ළඟින් යන මේ මනුස්සයාගේ දෝෂයක් කියලා කියනවා. Taman දන්නේ නැහැ මේ හිත වැඩ කරන්නේ බාහිරින් එන දේ අනුව නෙමෙයි Tamanගේ ඇතුලෙන් එන වැగిරෙන කෙලෙස් අනුවයි. ඒක නිසා කුරුල්ලන්ගේ දෝෂයක්වත් සද්දවල දෝෂයක්වත් නෙමෙයි එතන ඉන්නේ හිත එලිපත්තේ ඉන්න බල්ලා වගේ පණින්න බලාගෙන මොකද සක්මනේ එපා වෙලා ආනාපාන කරනකොට ආනාපාන තුනී වේගන යනකොට කොයි දේ ආවත් ඒක ලොකු වෙලා පේනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඒ සක්මන්ට නෙමෙයි පරියංගයට සම්බන්ධ කරලා අපේ ඇඟේ මේ හැමෙන් නිතරම පුපුරු ගන්න ගතිපන්තු වෙනවා. මොකද අපිට මේ වෙලාවේ මොනවත් මතක නැහැ. මොකද අපි තදබල විදියට මොකද්ද එකට හිත යොදලා තියෙන්නේ. හිත මත් කරලා තියෙන්නේ. නමුත් ඒ වයින් අයින් කරලා හිත ආනාපානෙන් තුනී කරන තුනී කරන යට යනකොට මේක හැම තැනම ගෝබි දෝනවා තියෙනවා. හැම තැනම මස්පිඩු නටනවා තියෙනවා. හැම තැනම ගැස් දෙනවා තියෙනවා. හැමතැනම පැද්දෙනවා නලියනවා තේනවා. එතකොට පේන තියෙන්නේ මේ අලිමදිවට හරක් කියලා. මේන් ආනපනේ නනිපගෙන යනකොට මේ කොහෙන් හරි වේදනාවක් එනවයි කියලා චෝදනා කරනවා. ওই වේදනාව හැම වෙලාවෙම තියෙන දේවල් නමුත් අපිට පේන්නේ මොකද හේතුව අපේ හිත බරපතල දෙයකට හිර වෙලා. තුනී කරගෙන යනකොට යනකොට අර පුංචි පුංචි දේවල් ලොකු කරගෙන බලනවා. පුංචි දෙයක් වුණත් ඒ වෙලාවට මහා ලොකෝට පේනවා. හොඳට ඇදිච්ච රබානකට තට්ටු කරනකොට දෝංකාර දෙන්නවා. ප්‍රණීත වෙනකොට එහෙමයි. ඒ වගේම එදිනදා වැඩ කරනකොටත් හැමදාම දකින්න දේ පාවෙනවා. අලුතෙන් දකින්න දේ පුදුම රසයක් පහල කරනවා මේ මනාපමනාප සිද්ධිය නිසා. ඒ නිසා සරුවත් ඥානසේ සඳහන් කරනවා සීක පුද්ගලයා හැම වෙලාවෙම රූපයක් දකිනකොට අඩු ගානේ සතිය මෙහෙව ගන්න පුළුවන් නම් මම දැන් බලන්නෙක් බවට පත් වෙලා ඉනවා කියන දකටවත් අහන්නෙක් නෙවෙයි, ගඳ බලන්නෙක් නෙවෙයි, රස බලන්නෙක් නෙවෙයි, පහස ලබන්නෙක් නෙවෙයි, බලන්නෙක් බවට පත්වෙච්ච බව දන්නවනම් විශාල ජාග්‍රහණයක්. ඒකෙන්ල එක පාට අපි අසන්නෙක් බවට පත් වෙනවා. ආයේ ගඳ බලන්නෙක් බවට පත් වෙනවා. රස බලන්නෙක් බවට පත් වෙනවා. හරියට පිස්සු අඳුරෙක් පිස්සු රිලෙවේ කත්තෙන් අතර පයින්න වගේ කිසිසේත්ම මොන්නම න්‍යාය පත්‍රයක්වත් මේකේ නැහැ. උදාහරණයක් වශයෙන් ගිහලා අපි හොඳටම මේ සංගීත රාව නගන විවිධ ආහාර සුවඳ තියෙන විවිධ විදුලි විබුලි සහිත වූ තනකෙලියකට ගියාට පස්සේ අපි බලා තමන් ගැන තමන් බලන්න පටන් ගත්තා. කොච්චර ශීඝ්‍රයෙන් අපි බලන්නෙක් බවට අහන්නෙක් බවට ගඳ බලන්නෙක් බවට රස බලන්නෙක් බවට පහස ලබන්නෙක් බවට පත් වෙනවද කියලා බැලුවොත් හිතා ගන්න බෑ හිතා ගන්න බෑ එවැනි හිතක කොච්චරක්නම් කෙලෙස් පහළ වෙනවද කෙලෙස් ඕජාව අර පන තර තුවාලේ තරව වැగిරෙන්න වගේ දිගට ඕජාව ගන්න කෙනෙක් වහන්න අමාරුයි ඒක නිසා ඊවන් වැලක්විය යුතු පැති විදිහට පෙන්ලා දීලා තියෙනවා අරණ්‍යගත වෙන්නේ කියලා තියෙනවා රුක්ක මූලගත වෙන්නේ කියලා තියෙනවා ශූන්‍යාකාරගත වෙන්නේ කියලා තියෙනවා වෙලා පුළුවන් තරම් ඒවා නැතුව උත්සාහ කරලා දීලා සාමාන්‍ය දිනදා ජීවිතය ගත කරනකොටත් ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන් මේක පැන පැන යන හැටි බලනකොට සංවර කරන එක පිළිබඳව තියා අඩු ගන්න මේ වෙලාවේ මම නතු වෙලා තියෙන ඇහැටද කනටද නාසයට දිවරද කියන එකවත් අපි ළඟ බුක් කීපින් නැහැ. පොත් තබා ගැනීමක් නැහැ. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි අපි ඕනම වෙලාවක අපි ඇහැ කන නාසය දිව කය මන කියන මේ ඔක්කොමත් තියෙනවා රූප සද්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ හයමත් තියෙනවා මෙන්න මේ අවදියෙන් ගත කරන නිරෝගී පුද්ගලයෙක්ගේ මේ தත්ත්වය බැලුවොත් ඒ වෙලාවේ මේ පුද්ගලයා ඇහෙන් රූප බලන්න යයිද කනෙන් සද්ද අහන්න යයිද නාසයෙන් ගඳ බලන්න යයිද කියලා මොනම විදියක් අන්න හයටම සමාන අවස්ථාවක් තියෙනවා. හරියට උපමාවක් කියනවා නම් පොඩියෙකුට ඉඳුල් කට ගන්න දවසේ ඒකට ඕන කරන දේවල් වටේට තියලා කෑමයි, කවකට පෙට්ටියකුයි, තින්ත මේ සායන් ටින් එකකුයි නැත්නම් පාට පෙට්ටියකුයි, පොතුයි, පැන්සලුයි, සෙල්ලම් බඩුයි ඔක්කොම දාලා පොඩි එකක් මැද තිබ්බහම ඉස්සර මේ ඔකරනවා ගෙවල් වල මන් දන්න දැන් කරනවද නැද්ද කියලා. තිබ්බට පස්සේ මේක කොයි දේ ගනීද කියන එක අම්මා දන්නෙත් නැහැ තාත්තා දන්නෙත් නැහැ පොඩි එකා දන්නෙත් නැහැ. ඒකෙන් ඉතින් අම්මලා තාත්තලා කියනවා ඒ තෝරන දේ හැටියට ඒක ඉස්සරහට කොහරද යන්නේ කියලා කියයි කියලා. යනවද නැද්ද කොහොම හරි කමන්නේ නිදර්ශනයක් විතරයි මම මේ කිව්වේ. ඊට හපන් අපේ හිත මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශයේ ඇහ කන දිවනාසය අරින්න කොයි එකට කොයි එක සම්බන්ධ වෙයිද කියන එක කිසිම කෙනෙකුට කිසිම මේ න්‍යාය පත්‍රයක් නැහැ. ඒක වැඩ කරන්නේ චිත්ත නියාම ධර්ම නියාම කම්ම නියාම අනුව වැඩ කරනවා. යපි හිතමු දැන් රූපයක් බලන්න ගියයි කියලා. එතකොට හොඳට ධර්මානුකූලව ඉන්දිය සංවරය ඇතුළත ධර්මානුකූලව සලකා බැලුවොත් ඇහැ රූපයක් එක්ක සම්බන්ධ වෙන්න නම් කන සද්දවලට බීරි වෙන්න ඕන. ඒ චිත්තක්ෂණේ. නාසය ගඳට කොර වෙන්න ඕන. දිව රසට කොර වෙන්න ඕන. කයට දෙන පහස සියල්ලම ලීන තත්වයටපත් වෙන්න ඕන. හිතත් අකර්මණ්‍ය වෙන්න ඕන නැත්නම් රූපෙටත් සද්දයක් ඇහැට රූපේ මුලිච්ච වෙන්නේ නැහැ. විදිහ විදිහට කරන ඇහි විඥානය පහල කරන්න නම් අනිකුත් සියල්ල අති විඥානයේ අනෙක් සියල්ලටම විඥානයේ අභව්‍ය වෙන්න ඕනේ නැති දෙයක් බවටපත් වෙන්න ඕනේ. ඒ නිසා ඇහැට විඥානය ඇදගන්න ඇහැට විඥානය ආකර්ෂණය කරගන්න ඇහැ කරුණු දක්වන්න ඕනේ මයි ළඟ තමයි රසම දේ තියෙන්නේ කියලා. ඒතර කනත් ඉල්ලන්නේ නැහැ මමත් රසයක් පෙන්වන්නම්. ඒතර කියන්නේ නෑ නෑ මැනලා කියලා බලන්න මම පෙන්වන්න හදන රූප බලලා පෙන්වන රසය වැඩි කියලා. එතනත් යම් කිසි මොකක් අති මනාප පොරයක් ඡන්දයක් අරගෙන තමයි ඇහැ දිනන්නේ. දිනපු ගමන් විඥානේ කනට නාසයට දිවට යන්න දෙන්නේ නැතුව ඇහැට ගත්ත ගමන් ඇහැ විශාල ප්‍රයත්නයක් ගන්නවා මම ගත්ත දේ සාධාරණයි කියලා. වෙන විදිහට කියනවා දකින්න රූපෙට එකපාරට ඇදලා යනවා. ඒ මොකද එහෙම නැත්තම් කන නාසය එහෙම ඒ වෙලාවෙම ලොකු රණ්ඩුවක් ගෙනියනවා. ඇයි මේ ඇහැට විතර සලකන්නේ අපිට නැත්තේ කියලා. ඒගොල්ල පච කරන්නත් මෙයා දිනවන්නත් ඇහැ දකපු ගමම රූපේ මත්වෙච්ච එක මම අපිට මතක නැති වෙනවා අපි බලන්නෙක් බවට පත් වුණා කියන එක. ඒ වෙනුවට රූපෙට විශාල ආකර්ෂණයක් නැත්නම් තරහක් එක්ක අපි ඉතින් ඒකට රස විඳගෙන දැකපු දේ පිළිබඳ ආඩම්බර වෙන්න හදනවා මිස කොච්චර ශීඝ්‍රයෙන් බලන්නෙක් බවට ඉඳලා ඇහන්නෙක් බවට අහන්නෙක් බවට ගඳ බලන්නෙක් බවට වෙනස් වෙනවද කියලා දැක් ගන්න විදියක් නැහැ. ඉතින් මේ දේ අපි කරනකම් කොහෙද නිවනක්? මේ ගැන වග වෙනකම් කොහෙද නිවනක් කොහෙද සදාචාරයක් කොහෙද හැදියාවක් කොහෙද සදා මේ මේ වගවීමක් රූප තියෙනවා ශබ්ද තියෙනවා ගන්ධ තියෙනවා රස තියෙනවා පහස තියෙනවා ඇහැ තියෙනවා කන නිදෙනවා ඔක්කොම තියෙනවා. මේකෙදි එකක් රස විඳින්නම් පහක් අමතක කරන්න. ඉතින් විඥානයේ පහළ වෙන්නේ සංඛාර විචින් තෝරා ගන්නලද 6න් එකක. මේ 6න් එකක් දැකලා අපි දැක්කා, අපි බැලුවා, අපි සම්පූර්ණ චිත්‍රය දැක්කයි කියලා කියන විකාරයක් නෙමේ ලෝකේ දැනුම කියලා කියන්නේ. මේ සීමිත සංඥාතෝගයක් හසුරුවලා විඥානේ මවන්න හදන මේ මුළු චිත්‍රයේ මොන විදියක සදාචාරයක් වගේ වෙන්න පුළුවන්ද කියලා දාර්ශනිකව ප්‍රශ්න කරනවා. මේ තන්නි කර පුස්සක් තියෙන්නේ. තනි කර කොම්බයක් තියෙන්නේ. ඇතුලේ කිසිම හරපද්ධතියක් නැහැ. තමන්ගේ මන අපිට ඉස්සර කරගෙන මේ පෙන්නන පෙන්නිල්ලේදී අපිට පුළුවන් ද සදාචාරාත්මක වගේ වෙන්න මම සිල්වන්තයි කියන්නේ. මම නැත්තම් ඉන්දිය සංවරයි කියන්නේ. මට බයලජ්ජාව තියෙනවා කියන්නේ. කාටවත් කරන්න බෑ. අපි හිතනවා හිතනකොට මේ ගැඹුරෙන් බලනකොට මේ තේරිල්ලදී මේ න්‍යාය පත්‍රේ වැඩ කරනකොට අපි කොච්චරක් දාස භාවයක්ද තියෙන්නේ අපි ළඟ කොච්චරක් තියෙන්නේ අනුන් රූකඩේ හොල්ලනකොට රූකඩේ නලවනා වගේ නැලවිල්ලක්ද තියෙන්නේ බලන ඉන්න මිනිහා රූකඩේ බලන ඉන්නකොට පේන්නේ රූකඩේට පණ තියනවා උඩින් ඉන්න මිනිහා නූල ගස්සනකොට හැබැයි වැඩි සිද්ධ වෙන්නේ හැබැයි නූල් සිද්ධ දෙල්ලම අපට පේන්නේ මොකද නූල් ටික තියෙන්නේ කළු පාට තිරයකට සාපේක්ෂව අවිද්‍යාවට සාපේක්ෂව. එනිසා මේ වෙලාවේදී බලන්නේ බාටපත් වෙන්න කවුද සාධාරණීකරණය කෙරුවේ කාගේ න්‍යායපත්‍යද වැඩ කරන්න කියලා තමයි බලන්න. নিকමට හිතන්න අපිට කවදා හරි දකින්නේ බවට දකින් අවදි වුණොත් බලන රූපේ රස විඳින්න පුළුවන් වෙයිද කියලා? කවදාකවත් බෑ. මම බලන්නේක් බවට ඉස සතිය අවදි වුණොත් බලන රූපේ නිකම්ම විරජ්‍යති විමුච්ඡති විම මේ විරංජන වෙනවා. බලන රූපේ කවදාකවත් බලන්න බෑ. ඔය ප්‍රේමයක් උපදවන්න බෑ. බලන්නෙක් බව දන්නවනම්. ඉතින් අපිට ඒ වෙලාවනේ බලන්නෙක් බව දැන ගල බැත්තකදී විචාවේ අපිට බලන රූපේ වර්ණ సంతාන එව්ව බල බල රස විඳ විඳ ඉන්න එකයි අපි කරන්නේ. ඉතින් කොහොමද අපි මේ සදාචාරයක් වගේ වෙන්නේ? අපි කොහොමද ඉන්දිය සංවරයක් වගේ වෙන්නේ? නමුත් සරුවචනාංශ මේ පෙන්නලා දෙන්නේ කවුරක්වත් වටන්නවත් බංකොලොත් කරන්නවත් නෙවෙයි. කවදා හෝ හොඳ සතියකින් යුක්තව හොඳ අවදි භාගයෙන් යුක්තව පරියන්ක ඉඳලා නැගිටලා ගියාට පස්සේ ඒ සතිය දිගට පවත්වන්න උත්සාහ කරනකොට දක්වෙන රූපේ සද්ද වෙලා සද්දයක් පෙහෙන වෙලාවේදී මේ ඉඳුරන් අපි නලවන හැටි ඉඳුරන් අපි ගෙනවෙන හැටි බලන හිටියොත් අපි බත් බැලියොද දාසයොද කාමරාජිනීගේ කාමරාජ දාණ්ඩියේ බත් බැලියොද එහෙනම් අපිටත් කොන්දක් තියෙනවා අපිටත් සදාචාරයක් තියෙනවා අපිටත් ආධ්‍යාත්මික පිටකොන්දක් තියෙනවද කියලා බැලුවොත් අර දීපංකර පාදමූලයේදී වැටිච්ච අසිත තාපසයා වගේ බුදුහාමුදුර ඉස්සරහට වැඩ වැටෙන්න කියන අනේ ස්වාමීන් වහන්සේ මාව ඒ දණ්ඩක් කරගෙන යන්න ওই සිරිපත්වල දෙකේ මඩ ගා ගන්න එපයි කියලා මේ කරන කැඹිරිල්ල මේ පහින්දන පැහිඳිල්ල දිහා බලනකොට කාටද නම්බුව කාටද මේ අපි හම්බ කරන්නේ අන්තිමට මරණ මොහොතට එනකොට අන්තිමට මේ ලෙඩ වෙනකොට වයසට යනකොට මොනවද ඉතුරුලා තියෙන්නේ ඇහිදල් කූඩේකට වතුර පුරවන්න ගියා එක විතරයි ඉතින් මේවා කතා කරනකොට සරුවචනන්සේ දොස් කියනවා නාස්තිකවාදී. එහෙම නැත්නම් සරුවචනන්සේ අපිස් ධර්ම සාකච්ඡා කරනවා. අරස රස අජගුච්ඡ අපගබ්බ වචන 8ක් සඳහන් කරලා බුදු සරුවචනන්සේට වන්දි බණිනවා මේ ලෝකේ රස හඳුනන්නේ නැති කෙනෙක් කියලා. මම සරුවචනන්සේ කියන ඇත්තම තමයි මමත් බලනකොට අරස රස තමයි. ඒ මොකද මම මේ මේ මේ තුවාලෙන් ඕජාව ගලනකොට මම කැමති නෑ. මේ වනේ වහන්න ඕනේ. ඒ නිසා මම අරස රස තමයි. අජිගුච්චයි මම නිකන් මේ jigucchaniya පැත්ත විතරයි බලන්නේ මේ කාමයට මම යන්න දෙන්නේ ඇත්ත තමයි කියලා ඔය විනය පිටක පටන් අරගන්න එතනින්. විනය පිටකෙදී ඇවිල්ලා වේරංජ බ්‍රාහ්මණය සරුවචනස බුහුණට බයිනවා. මේ වචන 8ක් කියලා. අටේම තියෙන මේ ඉන්දිය සංවරය ගැන සරුවචනස දේශනා කරන දේවල් නිසා මිනිස්සුක රසාස්වාදෙ නැති වෙනවා කියල. මිනිස්සුන්ට මේ సౌందර්යය නැති වෙනවා කියල. ජීවිතේ රස ආස්වාදේ නැතුව සරුවෙන් කියන ඇත්තම තමයි කිය. කැමැති නම් ගනින් නැත්තම් ගනින් එච්චරයි. ඉතින් ඒ සදාචාරය ඒ හිත ඒ ඒ කියන බයලජ්‍ය දෙක සදාචාර මේ ඉන්ද්‍රිය සංවරේ නැතුව මොන જાතින්වත් සීලයක් නම් පිටන්නේ නැහැ. සීලේ පිළිහිටන්න නම් ඒකට පදනමක් දෙන්න නම් ඒකට කොඳු අටපලක් හිටින්න නම් තේමාවක් තියෙන්න නම් ඉන්දිය සංවරය හරහා යන්න ඕනේ. ඉන්දිය සංවරයක් හිටින්න නම් ඉන්දිය සංවරය පිළිහිටන්න නම් බයලජ්ජාවක් පහළ වෙන්න ඕනේ. සරුවත්යන්සේ කට්ට ඇරලා සුද්ධ වශයෙන් දේශනා කරනවා ඉන්දිය බයලජ්ජාවක් පහළ වෙන්න නම් සති සම්පජඤ්ඤේ තියෙන්න ඕනේ. සති සම්පජඤ්ඤම් භික්කවේ අසති සති සම්පජඤ්ඤා වෙපන්නස්ස හතුූපනිසං හෝති ඉන්දිය හිරොත්තප්පං කියලා. යම් කිසි කෙනෙකුට මාන්නේ සති සම්පජඤ්ඤේ නැත්නම් එයා හිරියොතක් පහළ වීමේ පදනමක් නැති කරගෙන තියෙන්නේ කියලා තියෙනවා. හිරියොතක් කියලා කියන්නේ පවට බය සහ ලැජ්ජාව කියලායි අපි සාමාන්‍ය සිංහලට පරිවර්තනය කරන්නේ. හිරොත්තප්පම් බික්ක වේයසති හිරොත්තප්පම් බික්ක වේ විපන්නස හතුමනි සංහෝති ඉන්දිය සංවරෝ. යම් කෙනෙකුට බය ලැජ්ජ දෙක නැත්නම් ඒ මනුස්සයාගෙන් ඉන්දිය සංවරයක් ඇති වෙන්න පදනමක් නැහැ කියලා තියෙනවා. ඉන්දිය සංගරම්බික්ක වේසති ඉන්දිය සංගරවිත්තු විපන්නස හතුමනි සංඝෝති සීලං. යම් කිසි ළඟ ඉන්දිය සංවරේ නැත්තම් ඉන්දිය සංවරේ තොරනම් උන්දට සීලයක් නැහැ. මුචායේ අපිට පේන විදියට නම් පේන සීලය රැකලා සති සමාධි වඩන්න ඕනේ කියලා බුදුහාම කියන්නේ සති සමාධි වඩලා සීලය ඇති කරගන්නයි කියලා. මේ tikai ආගමේ ධර්මයේ තියෙන වෙනස මෙච්චරයි. ආගම කියනවා භාවනා කරන්න ඉස්සල් සිල් රකින්න ඕනේ මෙච්චර තියෙන්න ඕනේ මෙව මෙව තියෙන්න ඕනේ කියලා නොකරන බෙදකමල කොඳුරු තෙල් කාලා 7යි 7යි ඉල්ලනවා. බුදුහාම කියන සීලයක් රකින්න බෑ ඉන්දිය සංවරය නැතුව ඉන්දිය සංවරය රකින්න බෑ සත්‍ය සම්පජාඤ්ඤ නැතුව සත්‍ය සම්පජාඤ්ඤයක නැතුව මේ බයලජ්ජ නැතුව බයලජ්ජ නැතුව ඇති කරගන්න බෑ සත්‍ය සම්පජාඤ්ඤේ නැතුව. මේ අතර තියෙන්නේ ඒ චක්‍රීය ගමනක් ඒකේ විශාල ජයග්‍රහණ තමයි ඉන්දිය සංවරය. ඒ නිසා මේ ශේක පුද්ගලයා ශේක නෙමෙයි. යෝගාවචරයා ඇති වෙන ඇති වෙන වෙලාවදී දකින දකින වෙලාවදී මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් එන්න පුළුවන් මේ කෙලෙස්ව කිරීම දිහා බලලා මේ ඇත්ත තමයි ඒක රසයක් නතුව නෙවෙයි ආස්වාදයක් තියෙනවා තමයි. නමුත් මේ ආස්වාදේ පටිච්ච සමුප්පන්නයි විපරිණාමයි දුකටපත් වෙනවා කියලා ඒතං සන්තං ඒතං පණීතං උපේක්ඛා කියලා පුළුවන් තරම් බලනවා. ඒ උග්‍ර සැප, උග්‍ර දුක් වෙනුවට උපේක්ෂාවේ හිත පවත්තා. මේක තමයි මිනිස්සු බනින්නේ. අරස රසයි කියලා. රසර් කාමයක් නැහැ කියලා. රසලෝලයක් නැහැ නැත්තම් సౌందර්ය නැහැ කියලා. අපි නිකන් සාමාන්‍ය කර ගමේ රට කියන්නේ ගොරකැයි කියලා කියන්නේ. ගම ගොරකැවුට තේරෙන්නේ නැහැ මෙලව රසත් තේරෙන්නේ නැහැ කියලා කියන්නේ. මේ නගරේ ඉන්න කට්ටිය තමයි හොඳට මේ ගොරක නෙමෙයි ඒගොල්ලෝ සියෙන් බලා කන්නේ. මොකද සරුවචනාංශයේ ඊටත් වැඩි සාක්‍ය කුලෙන් ඇවිල්ලා මේ කතා කරන්නේ සියලු සැප සම්පත් ඇතුවයි කතා කරන උන්වංශයේ චිත්‍රය දැකලායි කතා කරන්නේ. ඊට පස්සේ සීක පුද්ගලයා ගැන කතා කරන සරුවචන සතා කරනවා චක්කුණා රූපං දිස්සා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාප. දැන් භාවනා කරලා තාම මාර්ගඵලයක් නොලැබුණත් මාර්ගඵලයක් ඇති වුණත් රූපයක් දකින්නකොට මනාපමනාප පහළ වෙන එක මාර්ගඵලයක් ලැබුවයි කියලා වෙනස් වෙන්නේ නැහැ. ඒකත් හොඳට මතක තියාගන්න රහත් උනත් බුදු උනත් රූපයක් දකින්නකොට පහළ වෙන මනාපමනාප පහළ නොවේ හිටින්නේ නැහැ. මොකද එතෙන්ද යනකම් චිත්ත විද්‍ය වැඩ කරන්න ඒකාකාරව දේවදත්තගේ බුදුහාමරගේ සමානව. නමුත් මතු වෙන්න මතු වෙන්න ඉඩ තියෙන මේ මනාපමනාප දෙක පහළ වෙනකොටම දකින්න එක තමයි අප්‍රමාදය කියලා කියන්නේ. පමා නොවි දකින්න එකයි. ඒකට එලඹ සිටීමයි සතිය කියලා කියන්නේ. ඒක දැකලා පහළ තිබ්බ ගමන් අර සතාගේ වණය වැහුවේ නැත්තම් කොච්චර සුද්ධ කරත් බොහොම ශීඝ්‍රයෙන් ඉහෙන තිනවා ඉහෙන තිබ්බ ගමන් ඔඩු දුවනවා. බොහොම ශීඝ්‍රයෙන් සිද්ධ වෙනවා මනුෂ්‍ය ශරීරයට වැඩිය වෙනස් වෙනවා මොකද මනුෂ්‍ය ශරීරයේ විස බීජ හරණය පිළිබඳව අපිට යම් කිසි පාලනයක් තියෙන නිසා. අරකේ නෑ. ඒ වගේ තමයි අරකෙදිත් බුදුහාම සඳහන් කරන uppajjati මනාපං uppajjati අමනාපං තත්ත ජේගුච්ඡ මේ මේ පහළ වෙන මේ උපච්චයව මේ මනාපමනාව පිළිබඳ අට්ඨියති හරායති ජෙගුච්ඡති කියන වචන තුනක් සරුවචනේ පාවිච්චි කරනවා ඒ පහළ වෙච්ච ආසාව ඒ පහළ වෙච්ච කාමය ඒ පහළ වෙච්ච द्वේෂය පිළිබඳ අට්ඨියති හරායති ජෙගුච්ඡති ජෙගුච්ඡති කියලා කියන පිළිකුල් කරනවා කියන එක හරායති කියලා කියන හැරදමනවා කියන එකයි අට්ඨියති කියලා කියන ලැජ්ජාවට පත්‍ර චි මගේ හිතට රාගය පහළ වුණා චි මගේ හිතට ද්වේෂය පහළ වුණා. චි මගේ හිතට මෝහය පහළ වුණයි කියලා ඒ රූප දැකීම පිළිබඳව රූපෙන් මතුවෙන මේ මනාපමනාපය පිළිබඳව වග වෙන්නේ. නමුත් ඒ දකින මනාපමනාපය පිළිබඳ පහළ වෙන්නා වූ රාග ద్వේෂ මෝහ පිළිබඳව ලැජ්ජාවටපත් වෙනවා හරියට ප්‍රසිද්ධ වනයේක ඕජාව ගලද්දී නගරක හැසිරෙනකොට වගේ. ලස්සනට කැමති වෙන්න කැමති තරුණයෙක් හෝ තරුණියෙක් එහෙම ඔයදාව ගලන තුවාලයක් වහගන්න නැතුව නගරකට ගියොත් එහෙම හරි ලැජ්ජාවකටපත් වෙනවා. ඒ වගේ තමයි ශේක පුද්ගලයා අට්ටියති හරායති ජෙගුච්චති කියලා ඒකෙදි පොඩි පටලවිල්ලකුත් තියෙනවා ඔය ගිරිමානන්ද සූත්‍රයේ ඔක සඳහන් කරලා තියෙනවා සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියලා. අනිච්චා අනින ඉන අනිච්ච අනිච්චා කියලා ලස් ළඟින් යන වචන දෙකක් තියෙනවා. ওই දෙක අටු ආවේදී පැටලෙන. අනිච්ච කියලා කියනනම් නිට්ටය නෑ කියන එකේ අදහස පෙන්වන්නේ එතකොට දන්තද ඡයන දෙකක් තියෙනවා. න ඉච්ඡති කියලා පදයක් තියෙනවා. ඒකටත් අනිච්චා කියලා සඳහන් කරනවා. ඒකට දන්ත ඡයන මහ ප්‍රාණ ඡයනත් එක ගැටෙන්නේ. බැඳෙන්නේ. එතන කියන්නේ ලැජ්ජාවටපත් වෙනවා කියලා. කැමැති වෙන්නේ නැහැ, අකමැති වෙනවා. අතන අනිච්චයි කියලා කියන්නේ නිට්ටය නැහැ කියන එක. ඉතින් ඔය පහන ඔය සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා කියන තැන ගිරිමානන්ද සූත්‍රයේ දුක හම්බෙනවා. සබ්බ සංකාරයේසු අට්ඨියති හරායති දිගුච්ඡති. ඒ කියන්නේ ලැජ්ජාවටපත් වෙනවා, හැරදමනවා, පිළිකුල් කරනවා. ඒකට කියන්නේ අනිච්චා අනිච්ච නෙමෙයි අනිච්චා. මෙන්න මේක තමයි සීක පුද්ගලයාගේ තියෙන ආරස්සක බෑම. කෙලෙස් පහළ නොවෙනව නෙවෙයි. පහළ වෙනකොට දැකලා ලැජ්ජාවටපත් වෙනවා. ඒ නිසා යාට පිටිපස්සෙන් කෙවිතක් තියන කවුරුත් ඉන්න ඕනේ මේ වැඩේ කරන්න එපා මේක කරන්න ඕන කියලා. එතන ඉබේම දේව ධර්ම පිහිටනවා. ලැජ්ජ බය දෙක පහළ වෙනවා. ලැජ්ජ බය දෙක තමයි ලෝකේ දේව ධර්ම කියන්නේ සුඛ ධර්ම කියලා සඳහන් කරලා තියෙනවා. අද ලෝකේ මේ සදාචාරය පිරිනවයි කියලා ජාත්‍යන්තර විශාල සම්මන්ත්‍රණ වල විශාල බේසයක තුල සාකච්ඡා කරන එක පාහරයක් ගාව නැහැ බයලජ්‍ය දෙක. ඒකල ලෝකේ බයලජ්‍ය නැති කිරීම සඳහා න්‍යාය පත්‍ර හදනවා. දරුවචන්සි සඳහන් කරලා තිනවා සති සම්පජඤ්ඤය නැති කෙනෙකුට කවදාකවත් බයලජ්‍ය පහළ වෙන්න හේතු නැහැ කිය. හැබැයි ඉතින් අසාධාරණේ සාධාරණ ධනේ සති සම්පජඤ්ඤේ පහල කරගෙන බලජ්ජා පහල වෙච්ච එකන තව කාටවත් ඒක ඇති කරපන් කියලා බලපලන බලපෑම් කරන්න යන්නේ නැහැ. එයා දන්නවා ඒක පොඩි වැඩක් නෙවෙයි කියලා. ඒ පුද්ගලයා ඒ ඒ සම්මාදීත්‍යයට කැමැති වෙන්න ඕන. ඉක්මෙන්ට කැමැති වෙන්න ඕනේ කාටවත් පවරන්න බෑ මේක. නිසා සරුවච්චන් ආංශීගේ උගන්වීල ওই ජාත්‍යන්තර ගෝසා කරන කට්ටියත් එක්ක බලන ප්‍රධාන වෙනස්කමක් තියෙනවා. මේ කියන සති සම්පජඤ්ඤය, මේ කියන බයලජ්ජා, මේ කියන ඉන්ද්‍රිය සංවරය, මේ කියන සීලය එක්කෙනෙකුට තමන් ගැන වග වෙන්න පුළුවන් මිස තමන්ගෙන් හැමෙන් එහාට ඉන්න කිසි කෙනෙක් ගැන මොනම හේතුකින්වත් වග වෙන්න බෑ. ඒ තරම්ම සංකීර්ණ, ඒ තරම්ම සංවේදී මාත්‍රකාවක්. දකවදාකත් බුද්ධ ධර්ම රාජ්‍යයක් පිහිටුනයි කියන එක කරන්න බෑ. ඒවා නිකන් හුදු හීන. එහෙම හිතන්නේත් භාවනා නොකරන කට්ටිය. කරන කෙනේ තමන්ගේ වැඩ බලා ගන්න. තමන්ගේ වැඩ බලා ගන්න ගියාම තේරෙන වගකීම බලන බලන වාරය පාස අහන වාරය පාස පහළ වෙන කෙලෙස් අල්ලගෙන ඒ පිළිබඳ ලැජ්ජාවටපත් වෙන එකනට තව කෙනෙක් මේක පහළ කරනවා කියන එක මාගේ දරුවා වෙච්ච නිසා මගේ අම්මා වෙච්ච නිසා මගේ ආගමික යාළුවා වෙච්ච නිසා ඒව කවදාකවත් කරන්න බෑ. ඒකේ තරම්ම බරපතල වගකීම. හැබැයි කෙනෙකුට මානවයිතිවාසිකමක් තියෙනවා මම බුදුන් අදහනවා නම් අනේ මම කොහොම හරි කරලා මේ ඉන්ද්‍රයන් සංවරය ඇති කර ගන්න ඕනේ කියලා මේක ලස්සනට කියලා තිබුණා නේරුතුමා ඉන්දියාවේ හිටපු ඒ ඉන්දියාවේ ව්‍යවස්ථාව හදවේ නේරු ඉන්න කාලේ බෞද්ධ කොඩිය මේ ධර්ම චක්‍රය තමයි ඉන්දියාවේ බෞද්ධ කොඩියට ගත්තේ අශෝක ස්තම්භයත් ගත්තා මේ සංකල්ප මේ මේ ඉන්දියාව හංගවන්න පැහැදිලිම ප්‍රධාන බෞද්ධ ලක්ෂණ දෙකක් තිබ්බා. මේ ජාතික සංකල්පවල ඒ තරම නේරු බුද්ධ학ම ඇදව එයා කියලා තිබුණා මට බුදුහාමුදුරෝ කියන මේ ධර්මයේ සියල්ලන්ටම කරන්න පුළුවන්ද කියලා නම් සාධාරණ සැකයක් තියෙනවායි කියලා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරා. මේ බුදුහාමුදුරෝ කියන දේ කරන්න පුළුවන්ද කියලා පොදු වෙනම් මට සාධාරණ සැකයක් තියෙනවා. හැබැයි එකක් කිව්වා. කෙරුවොත් හරියනවායි කියලා නම් මට කියයි කිව්වා. ඒ තනියම. තමයි මෙතනයි තියෙන්නේ මේකේ තියෙන ගැඹිරත්වය මේ ධර්මයේ දන්නේ නැති කට්ටිය අනුන් හදන්න යනවා. දන්නේ නැතුව මේ ඉන්දියා සංවරය කියන්නේ කොහෙන්ද එන්නේ? සත්‍ය බයලජ්ජා දෙක කොහෙන්ද එන්නේ? සත්‍ය සම්පජඤ්ඤය කොහෙන්ද කියලා දන්නේ නැති එක කරන තොග වශයෙන් බිස්නස් එකකට බහින්න හදනවා. නමුත් ඒක ඇති කරන්න හදන එක නා තේරෙනවා හැම චිත්තක්ෂණයකම එලඹ සිටි සතියක් නැතුව කොහොමද මේ වන වලින් මේ ඕජාව ගැලෙන එක නතර කරන්න කියලා ඉන්දිය සංවරයේදී මතුවෙන මනාපමනාප පහළ වෙන හැම වාරයක් පාසා ශක්ති ප්‍රමාණෙන් ලැජ්ජාවටපත් වෙනවා බුද්ධ පුත්‍රයෙක් වෙන මට බුද්ධ දුහිත්‍රිකාවක් වෙන මට යෝගාවචරයෙක් වෙන මට බය ලැජ්ජත විලිලැජ්ජ නැතුව මේ කෙලෙස් පහළ වෙන හැටි අට්ටියති හරායති ජෙගුච්ඡති කියලා ඒවට ලැජ්ජාවටපත් වෙනවා ඊට පස්සේ බුදුහාමර පෙන්නනවා ඉන්දිය භාවනා සූත්‍රයේ රහතන් වහන්සේ කොහොමද වැඩ කරන්නේ කියලා බුදුරජාණන් සඳහන් කරන මේ කොච්චර දුරට පුහුණු කරලා තියෙනවද කියනවනම් රහතන් වහන්සේ උන්වහන්සේට පිළිකුල් සහගත දෙයක් දැක්කට පස්සේ ආ දකියක් දැනගන්නවා මගේ හිතට රූපයක් වශයෙන් ඔන්න චක්කු විඥානේ හරහා පිළිකුල් සහගත දෙයක් ආවා. සෝත විඥානේ හරහා නරක දෙයක් ඇහිීමෙන් පිළිකුලක් පහළ වුණා. ගඳ පිළිකුලක් වැදුනා. රසකින් පිළිකුලක් ආවා. පහසෙන් පිළිකුලක් ආවන යාට තියෙනවා ඇතුලේ විකූර්ණ ශක්තියක් මේ පිළිකුලේ තියෙන සුබ පැත්ත බලන්න පුළුවන් මේක පිළිකුල් භාවනාවට ආරමුණක් ගන්න පුළුවන් මේක තමයි සංසාර ස්වරූපේ මෙම අකමැති උනත් ඔන්න මට පෙන්වයි කියලා ඒ පිළිකුලේ අසුබේ සුබ සංඥාව ගන්න වැඩි වෙලා යන්නේ නැහැ ඒ වගේම සුබ දෙයක් දකින්න පුරුෂයෙක් දකින්න ස්ත්‍රී රූපයක් දකින්නකොටම සුබ සංඥා වෙනවා. ඒකේ වර්ණෙත් හොඳයි, සද්දෙත් හොඳයි, ගඳත් හොඳයි, රසත් හොඳයි, පහසත් හොඳයි. දකින්නකොටම දැනගන්නවා මාර පාසයක් කියලා. ඒක හැම පැත්තෙම අල්ලන බූවල්ෙක් වගේ කියලා දැනගත්ත ගමන් කොච්චර ප්‍රසිද්ධ වීඩියෝ වල මේක තියෙනවද මේක දකින මිනිසුන්ට කොච්චර කෙලෙස් පහළ වෙනවද කියලා ස්ත්‍රියට පුරුෂය පුරුෂයාට ස්ත්‍රියව මේක දකිනකොටම ඒකේ තියෙන අසුබේ දක ගන්න පුළුවන් කොච්චරක් දුක් දෙනවද මේකෙන් කියලා කොච්චර කපාගත වෙනවද මේකෙන් කියලා කොච්චර අකුසල් ඇති කර ගන්නවද කියලා අසුබේ සුබේ ගන්නත් පුළුවන් සුබේ සුබේ දකින්නත් පුළුවන් අසුබේ අසුබේ දකින්නත් පුළුවන් මධ්‍යස්ථ දෙයක් දකපුවාම මොනවාක්වත් ගණන් ගන්න දෙයක් නැහැ සාමාන්‍ය පිරිසුදු වතුර ටිකක් දකිනවා පස් ටිකක් දකිනවා ඒකෙත් ඕන සුබේ ගන්නත් පුළුවන් අසුබේ ගන්නත් පුළුවන් නිසා රහතන් වහන්සේ දකින්න දෙයින් විනිර්මුත්තයි දකින්න දේ ඕනේ සුබ දේ අසුබේ ගන්න බලන් අසුබේ සුබේ ගන්න පුළුවන් නිසා උන්වහන්සේ දකින්න දේට දාස නැහැ. දකින්න දේට වාල් නැහැ. පෘථග්ජනයා සීක පුද්ගලයා දකින්න දේවල් වෙනස් කරන්නයි හදන. යා ලෝකේ මට්ටම් කරන්න හදනවා. මේ කාම දර්ශන ලෝකෙන් අයින් කරන්න හදනවා. ඒව තිබ්බහම මිනිස්සු මේ කාමභෝගී වෙනවා. ඒ කියලා ඒක අර පාරාසටි බ්‍රාහ්මණයගේ කාම මේ ඉන්ද්‍රිය සංවරය තමයි. ඔය සමාජ විද්‍යාඥයෝ, දේශපාලනඥයෝ, ආර්ථික විශේෂඥයෝ කරන්න හදනේ ලෝකේ හරිගත සම්බන්ධනයි කියලා කාම දර්ශන අයින් කරන්න හදනවා. ඒක ලියවල හිතන අයගොල්ලෝ අපේ හිත සංවර වෙයි කියලා. ඒ කියන්නේ පොළවේ තිබිලා කටු වෙනවයි කියලා මොහොල පොළොව වහන්න හදනවා, හං එලන්න හදනවා. බුදුහාම කියන ඊට වැඩිය හොඳයි මනස සෙරප්පු දෙයක් දාගන්න ඉවරයි. තමන්ගේ ඉන්දිය සංවර කරගත්තා නම් ඉවරයි. ඉතින් ඒක වෙනුවට මේ කතා කරන බයිලා බන වෙනුවට කරන බයිලා බනවලි වෙන් කළ දැනගන්න මම කියන භාවනා කරන්න ඕනේ. නැත්තම් ඉතින් ඔය අනුන් හදන වැඩ වලට යනවා. ඉතින් ඒක නිසා ඒ තුවාල වලින් වැగిරෙන මේ ඕජාව වැగిරීමෙන් පැතිරෙන්න පුළුවන් කාමගිනි ලැබුගිනි කියලා කියන්නේ ලව්ගිනි කියනත් ඒ දෙක ළඟ ළඟ යන. ලැබුගිනි වගේ තමයි ලව්ගින්නක්. ඒ කියන්නේ ද්වේෂයත් ඒ වගේ. බුදුමාකාර විදිහට පැදෙන. ඒකට මේ බොහොම ඩිංගිත්යි අවසල තියන්න ඕන තිබ්බ ගමන් සේවනෝට ගින්දර තිබ්බා වගේ සුසු සුසු ගාගේ එහා පැත්තේ ඩෝ ගන්නකොට වැඩේ ආවා. ඒක නතර කරන තියෙන සේවනෝට ගිනි තියෙන තැනයි කියන එකයි සරුවචනාංශය කියන්නේ අපි කරන්නේ නැදන්නේ එහෙම නෙවෙයි අර පුපුරන තැනදී නතර කරන්න හදනවා. මෙතෙන්දී පහදිලි සරුවචන් වහන්සේගේ දර්ශනය සහ ලෝක දර්ශන අතර පැහැදිලි වෙනසක් තියෙනවා. ඉන්ජෙක්ෂන් වලදී අනිවාර්ය මතක තියාගන්න ඕනේ අපි දකින රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන කිසිම දෙයක කෙලෙස් නැහැ. කෙලෙස් තියෙනේ දකින මොහොතේ හිත ඇතුලෙන් වක් කරන එකේ. ඒ නිසා අපි දරුව සංවර කරන්න හදන්නේ ඒ කටියට කාම දර්ශන පෙන්වන්න නැතුව ඉන්න හදනවා. නමුත් දරුව වැඩනකොට ස්වභාවයෙන්ම ආසේ අනුසේ ධර්මයේ ඇතුලෙන් වැඩෙනවා. නිසා ඕනම වෙලාවක දැක්කොත් අවිසෙන්දි ඉඳ තියෙනවා. අනුකම්පා කරනවා නම් දරුවට කියන්න තියෙන්නේ මේ ආශ්‍රය අනුශය ධර්ම පිළිබඳ වග බලා ගන්නවා කියන එකයි. එතකොට පිට මොනවා තිබුණත් ඒ දකින්න දේ මතින් මත් වෙන්නේ නැතුව ඉන්න පුළුවන්. මිනිසා ඒකට ඔය කියාපු ගාතාවක් මේ ලස්සන සන්දර්භේ මතු කරන ਸਰවොච්චන්සේ කියාපු ගාතාවක් මට මතකයි අපේ කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ නිවනේ නිවීම දේශනා මාලාවේදී ඉදිරිපත් කරා නතේ කාමා නැති කාමා හොති විචිත්‍රාණි ලෝකේ මේ කාමයේ කියන එක ලෝකයේ තියෙන විචිත්‍රත්වයේ මත රඳා පවතින දෙයක් නෙවෙයි කියලා බුදුහාමර කියනවා. නැති කාමා යාන විචිත්‍රාණි ලෝකේ ලෝකයේ තියෙන දේවල් වල කාමයක්වත් ද්වේෂයක්වත් නැත්තේ නෑ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. තම තමන්ගේ ඇතුලේ හිතේ තියෙන සංකල්ප ටික තමයි මනුස්සයට රාගය ඇති කරන්නේ. බාහිර ලෝකේ කිසිම කාමයක් නැහැ. බාහිර ලෝකේ කිසිම ද්වේෂිකුත් නැහැ. ඒ දේවල් ඒ ඒ ඉඳුරන්ගේ ගැටෙන චිත්තක්ෂණය තමයි තම තමන් දකින ආකල්ප සංකල්ප මතයි මේ කාමයේ මතුවේන්නේ. ඒක නිසා තිත්තන්ති විචිත්‍රානි තතේව ලෝකේ ලෝකේ තියෙන විචිත්‍රකම එතෙත් එහෙමම තිබිච්චාවයි. ඒක හදන්න කියලා කවදාකවත් මේක මේ ලෝකේ సౌందర్యාත්මක කරන්න බෑ. තත් අතිත්ත දීරා විනයන්ති ඡන්දා. ඒ වෙනුවල දීර පුරුෂයා තමන්ගේ හිතේ දෙන මේ කාම ඡන්දය හික්මව ගන්න හදනවා. ලෝකෙ මට්ටම් කරන්න හදන්න යන්නෙත් නෑ. ලෝකේ මේ සදාචාර කරන්න හදන්නෙත් නෑ. මොකද බාහිරෙන් නෙවෙයි කාමේ තියෙන්නේ. කාමේ තියෙන්නේ බලන චිත්තක්ෂණේ හිතේ එතන එතන වැగిරෙන දෙයක් හරි රතු වල වලින් වැగిරෙන ඕජාවක්. ඒක වහ ගන්නවයි කියලා කියන්නේ ලෝකයේ තියෙන සදාචාර කරන්න හදන එක නෙවෙයි. ඒ ලෝකයේ දේවල් එක ගැටන වෙලාවදී එතන එතන පහළ වෙන මනාපමනාප දෙක මනාපමනාප වශයෙන් දැනගැනීම. දේශනා ඉවර කරන්න ඉස්සෙල්ලා මට තව එක අදහසක් මම ඉදිරිපත් කරනවා යම් දවසක මේ මනාපය සහ මේ යමනාපය අපිට ඇතෙක් සද්දන්ද කුලේ ඇතෙක් ඉදිකටක් ගන්න හොඬේ ඉදික් කරනවා වගේ හරියට මතු වෙනකොට මෙන්න මනාපේ මෙන්න අමනාපේ කියලා අහුල ගන්න පුළුවන් තරමට අපේ පරියංකේදී සක්මනේදී එදින්දා ජීවිතයේදී මනාපමනාප දෙක දැකගලා දැකලා ඇතෙක් ඉදිකටක් ගන්න හදනවා වගේ අල්ලන්න පටන් ගත්ත දවසේ අපිට තේරෙයි අපේ දවස පුරා මේ මනාපමනාප දෙකට හේතු නියම කරනු 100ට එකක් දෙකක්වත් නෑ අනික හැම වෙලාවෙම අපේ හිත තියෙන්නේ මනාපමනාප කියන නැත්නම් අදුක්කම සුඛ කියන මැද නමුත් ඒක සිද්ධි බහුල නැති නිසා 100ට එකක් පමණ වෙන මනාපමනාපයෙන් අපි නැවත නැවත හිතමින් අබිරමණය කරමින් මුළු චිත්‍රය වහගෙන ඉන්නේ අපි. නිසා අහුලන අහුලන වෙලාවේ මතුවෙන මතුවෙන මනාපමනාප දෙක බෑග් දෙකට දැම්මනම් දවසින් 100 එකක් දෙකක්වත් නැහැ. නවතර මනාපමනාප දෙක මැද තියෙන අදුක්කම සුඛේ නීරස නිසා, කම්මැලි නිසා, ඒකාකාරී නිසා බය උපදවන සිතා පහසක් නැති නොවෙන නිසා අපිට කොහෙන් හරි යන මනාපයක් කොහෙන් හරි යන මනාපයක් අරගෙන ඒක ආනානා ජීවත් වෙනවා. නිසා මුළු දවස පුරාම අපිට මනාපමනාප පාලනය කරගන්න ඕනේ. මතුවෙන මතුවෙන මනාපමනාප ටික සීමිත විද්‍යාගාර තත්ත්වයක හරි කමන්නේ නැහැ කියලා අවුලන්න පටන් අරගත්තොත් අපිට තේරෙන්නේ මේ දවස පුරාම ඉහෙඳ තිබ්බට අපේ හිත දවස පුරාම මනාපමනාප නෙමෙයි තියෙන හුඟක් වෙලාට තියෙන්නේ මධ්‍යස්ථ අවස්ථාවේ. මේක බුද්ධ විඳින්න අපි එතන නැහැ. මොකද අපි නිතරම මන අපේ පැතරයි දුවන්නේ. ලැබෙන්නේ යමනාප. ඒක නිසා අපිට කවදාකවත් මනුස්සකමේ හම්බිලා තියෙන මේ මධ්‍යස්ථ අපි කියන මැදුම් පිළිවෙත. අපි කියන මේ අෂ්ටලෝක ධර්මයේ කම්පාන වෙන මැද නැතිකම නෙවෙයි තියෙන අපේ තියෙන කෑදරකම නිසා ලැබෙන පුංචි මනාපමනාපය ගැන කල්පනා කරලා ඒකෙන් ලැබෙන අමනාප නිසා සැවිතැවි අර 100ට එකක් පමණ වෙන දුක් බෝ කරමින් අපි දවස පුරාම ගත කරනවා. සංසාර පුරාම ගත කරනවා. ඒ නිසා හරියට මනාපමනාප දෙක අහුලන කෙනාට ඒ ටික වැඩකරනද අපේ තියෙන සද්ධාව හොඳටම ප්‍රමාණවත්. අපේ තියෙන සතිය හොඳටම ප්‍රමාණවත් අපිට වෙලා තියෙන මේ කිරි ගොමයි කලවම් කරගෙන තියෙන්නේ. මේක වෙන් කරලා හඳුනා ගන්න අපිට පුළුවන් කමක් නැහැ. පුළුවන් නම් අපිට තේරෙයි මේ දවස පුරාම වද දෙන මේ කෙලෙස් කොච්චර පොඩ්ඩක්ද තියෙන්නේ කියලා. හරියට කිරි කලයයි ගොම කඳුලයි. අර කිරි කලයේම ඉවරයි ගොම කඳුලට. සරුවචනංශ කියන්නේ ඒ නිසා මේ මනාපමනාව දෙක කොටු කරපන්. දැකලා ඒක හරියටම වෙන් කරගන්න. වෙන් කරලා බැලුවට පස්සේ ඒක එච්චර බරපතල එක්කෙනෙක්වත් බරපතල රාජකීය අපරාධකාරයෝ නැහැ. නැත් හැම කෙනෙක්ම විඳින දුක් එහෙම නැත්නම් පශ්චාත්තාව මානසික අසහන මනස දැඩි කිරීම තියා බලනකොට අර පුංචි දේ ඇති අර මුළු කලයේම කැතකරන්න ඒ නිසා ලෝකීය කාමයේ නෑ කාමයේ තියෙන දමන් තුල ඒක වුණත් ඇත්තටම මෙච්චර වද දෙන්න තරම් අපි ළඟ නෑ අපි ඒක දන්නේ නැති නිසා කාමදී කාම නැති දේත් එක කලවම් කරගෙන මුළු එකම වණ කරගත්ත නිසා ජීවිතේ මල් විහිම්පල් බුදුහාමුදුර මොකක්වත් අපිට දෙන්නේ බුදුහාමුදුර ඔන්නෝත් එක පෙන්ලා දෙන එක විතරයි කරන්නේ ඔය වැඩ තියෙනවයි කියලා වගකීම් තියෙනවයි කියලා අරක තියෙනවයි කියලා මේක තියෙනවයි කියලා මේක සුද්ධ කරගන්න නැතුව කොච්චර වේගෙන් ගියත් අපි අර පුංචි වැරද්දට දහස් කරම් විදවනවා වැරද්ද ප්‍රමාණ කරන දන්නේ නැති නිසා. ඒ වගේම වැරද්ද ප්‍රමාණ කරන වැරද්ද පච වෙලා ලැජ්ජ වෙලා පැත්තකටත් යනවා. අනිතික විශාල භාග්‍ය අපිට තේරෙන පටන් ගන්නවා දවස් 30 අපි කොච්චරක් විවේකයෙන්ද ඉන්නේ කියන එක. ඒක දකින්න බෑ අර පුංචි මනාපමනාප ඇවිල්ලා මේක කෙලසෙනකොට. එනිසා අපි නිවන් දැක්කත් බුදුහාමතුරු අපිට දීපු දෙයක් නෑ බුදුහාමතුරු පෙන්ලා දීලා තියෙන්නේ කෙලෙස් නැතුව නෙවෙයි. නමුත් මේ කෙලෙස් නික්ලේශයත් එක්ක පටලවා ගන්න මොකද සතියේ සම්පජඤ්ඤේ මෙව අර වෙන් කර ගන්න දන්නේ නැති නිසා. වෙන් කරගත්තට පස්සේ තේරෙනවා අපි manussකම ඉල්ලුවේ ගියාත්ම පිංකම් කරලා මේ තිරසනුන් වලන්න වගේ රූප බල්ලව සන්තෝෂ වෙන්න නෙවෙයි. සද්දාහල සන්තෝෂ වෙන්න නෙවෙයි. ගන්ධ රස බල්ලා සන්තෝෂ වෙන්න නෙමෙයි. පහස ලබන්න සන්තෝෂ වෙන්න. මොකද ඒවා තිරිසන් සැප, ඒ තිරිසන් සැප සාධාරණයි. අපි ඉල්ලුවේ ධර්ම රසයයි. දැන් අපි නිදහසට කාරණා දෙන්නේ අනී එහෙම කරන්න ගියොත් අපිට රූප බලන්න වෙලාවක් නැති වෙනවා. සද්ද අහන්න වෙලාවක් නැති නිසා භාවනා කරනකොට බොහෝම අමාරුවෙන් දවසෙන් විනාඩි 20ක් විතර අයින් කරගන්න නැත්නම් පැයක් විතර අයින් කරන ඉතුරු විනාඩි දවසේ පැය 23ම දෝරේ ගලන දෝරේ ගලනවා ඕජා. ඒකල කියනවා අර පැය භාගෙන් බැරිද මේ ඔක්කොම සුද්ධ කරලා පිරිසුදු කරලා දෙන්නේ. බුදුසසුන කියනවා අමාරුයි. මොකද හේතුව අපේ ආතල් මේ දෘෂ්ටිය වැරදි. මේ ප්‍රශ්නේ දිහා බලන හැටි වැරදි. අපේ යෝනිසමනසිකාරය නෑ. නිසා මේවා පෙළගස්සව ගන්න වෙන මොනවක්වත් කරන්න එපා අපිට හම්බෙලා තියෙන ආයුධ ටික හොඳටම ඇති අපි ළඟ ඉන්න සතුර හරි දුර්වලයි නමුත් ඒ සතුර කොටු කරන්න දන්නේ නැති නිසා එයා ගරිල්ලා ප්‍රහාර අපට එල්ල කරනවා. ඉතින් විශාල හමුදාවක් හිටියත් ගරිල්ලා ප්‍රහාර වලට අපි පරදිනවා. සතුරට පහර දෙන්න ඕනේ ගරිල්ලා ක්‍රමයට. කෙලස් වලට අනුකම්ප කරන්න එපා. කවදාකවත් අනුකම්ප කරන්න එපා. වනේ ඉන වන මසු පණු පිටර අයින් කරන අනේ පණුව මැරෙයි. අනේ නරක වෙයි කියලා අනුකම්ප කරන්න ගත්තොත් අපි මේ පොහොර දාන්නේ කිරිපොවන්නේ නයින්ද තමයි. දැන් කෙලස් හරියට දැනගෙන කෙලස් පැත්තකට වෙනවා. නික්ලේශී බව තියෙන අපේ පෞරුෂත්වය, අපේ මනුසකම, අපේ තියෙන පෙරකල පින් බව මතුවෙන්න පටන් අරගත්තොත් මේ ඉන්දිය සංවරයේ පුදුමාකාර විදිහට ඒක ඇත්තට මේක සීලයට වැටෙනවද, සමාජයට වැටෙනවද, ප්‍රඥාවට වැටෙනවද කියලා කියන්නත් බෑ. ඉතින් ගොඩක් වෙලාට අහුවෙන සීලේ ප්‍රඥාවයි දෙක. සමාධියෙන් කරන්නම දෙයක් නෑ මේ දේ දකින්න සමාධියෙන් ඇති වැඩක් නෑ මේ පෙන්නකොට දකින්න පුළුවන්කම නැත්තම් ප්‍රඥාගතික චෛතසිකය මේකට අවශ්‍ය කරන්නේ සීලෙන් කරන්න ඕන කරලා තියෙන අනවශ්‍ය අවුල් ඔලුවට දාගන්න නැතුව ඉන්න එක. මේක දැක්කට පස්සේ තේනවා මේ manussත්ව භාවය ලැබුවාට පස්සේ ගන්න දෙන උත්තරම සේවේ. ප්‍රයෝජනේ තමයි කෙලසෙන අවස්ථාවල් වල අවදි භාවයෙන් ඉඳලා මේ කෙලස් කියන එක දෙවන්නේක සම්බන්ධයක් නෙමෙයි බාහිර දෙයක් නෙමෙයි එතන එතන මතුවෙන එකක් ඒ මතුවෙන වෙලාවෙදීම ඒක හඳුන ගන්න ගත්තොත් අපිට පෙනේවි මේවා බොහොම පොඩ්ඩයි තියෙන්නේ ජීවිතේක පොඩ්ඩයි තියෙන්නේ දවසෙත් පොඩ්ඩයි තියෙන්නේ ඒ ටික හඳුනගෙන වෙන් කෙරුවොත් අපිට ජීවිතේ ජීවත් කරවන්න පුළුවන්. එහෙම නැත්නම් අර වෙච්ච වැරදි ගැන පශ්චාත්තාප වෙවි අර ජීවිතේ මල් විහිම්පල් කියලා තව මොනවදෝ ඉල්ලනවා. ඊගා මෛත්‍රී බුදුහාමරොත් වෙන්න බුදුහාමරගේ ශාසනිකුත් මදි අපිට. මොකද මේ තියෙන චිත්තක්ෂණේ තියෙන අර ක්ෂණ සම්පත්තිය වටිනාකම දන්නේ නැති නිසා. ඒක නිසා මේ හරක් බලන ගොපියා ගොපල්ලා ඒ හරකුන්ගේ තියෙන වන පටිච්ඡාදනේ තුවාල පිළියම් කරලා බෙහෙත් දානවා වගේ අපි කොච්චර සති සම්පජඤ්ඤය වැඩුවත් ඒ ජීවිතය කටයුතු කරන මේ නවදොරෙන් වැగిරෙන කාරලු එහෙම නැත්නම් ඇහ කන දිව නාසයෙන් අපි දෝරේ ගලනකොට ඇති වෙන කෙලෙස් පිළිබඳව අවධියක් නැති කරගත්ත ඇති කරගන්න අපි වග වෙන්නේ නැත්නම් අර හේනක් හදලා දඬුවටක් ගහලා අලියන කඩුළු තියේදී අපි මේ කූඹියන කඩුළු වහන්න හදනවා වගේ ඔය ක්‍රමයට එන්න ඕන. ඒ ක්‍රමේ එනකොට මේ ඉන්දිය සංවරයේ ඇත්තටම කියනවා නම් මිනිස්යාගේ සදාචාරය කියන්නේ මොකද්ද? මහත්ම ගතිය කියන්නේ මොකද්ද? සංස්කෘතිය කියලා කියන්නේ මොකද්ද කියන්නේ ඔය ඩිග්‍රී එකව සල්ලිවත් මානකාරකමක්වත් කුලේවත් මොකක්වත් නෙවෙයි කොච්චර සංවර වෙලාද කියන එක. ඒකට කවදාකවත් ප්‍රමාණය තව. විශේෂයෙන් මේ වගේ පිටසකට හැම වෙලාවෙම දොරටු විවෘතයි. හැබැයි පැහැදිලිවම පේනවා පැහැදිලිව අපි අත් දෙක උස්සලා පිළිගන්න වෙනවා මේ අන්තයෙන් අපි අපි හරිම ලාමකයි. අපි තාමත් කැමති ඇහැට රූප පෙන්වන්න. අපි තාමත් කැමති ශබ්ද අස්සන්න. ඉතින් ඒ දුර්ලකම් තියෙන තාක්කලට සත්‍ය කියන පුංචි උපකරණයට බෑ. අර විශාල කවුළු වහන්න ඒ නිසා අපි ඒ පිළිබඳව වුණත් සෑහෙන වගවීමක් සදාචාරාත්මක වගකීමක් කරනවා නම් සතියට ලොකු හයියක් ඉතුරු වෙනවා. ඒක නිසා ගොපල්ලා ඒ වනවහලා පස්කෝ රසයේ විඳිනවා වගේ ඉන්දිය සංවරය Tamanට කිට්ටු වෙන දවසට තෙරේ ශීලයේ අදි ශීලයක් වට ඉබේමපත් වෙනවා. ඒ කවුරුත් කියන නිසාවත් anu බලන නිසාවත් නෙමෙයි ස්වභාවයෙන්. චිත්ත භාවනා අදි චිත්ත භාවනා පාටපත් වෙනවා. ප්‍රඥා භාවනාවේ කැපී පේන වෙනසක් එන්න පටන් අර ගන්නවා. මම මගේ වැරදි බලනවා නෙමෙයි මම මානව මනස වැඩ කරන හැටි බලනවා කියන තැනට එනවා. විශ්වගත වෙනවා තමයි. මේ වෙන දේ කිසි කෙනෙකුට ගෑනු පිරිමි කියලා වෙනසක් නැහැ. කිසි කෙනෙකුට පැවිදි උපැවිදි කියලා වෙනසක් නැහැ. කිසි කෙනෙකුට බෞද්ධ අබෞද්ධ කියලා වෙනසක් නැහැ. හැම කෙනාගම හිතේ දෝරේ ගලනවා. ඒක වසංගන්න වසංගන්න වැඩි වෙනවා අපි මේ ප්‍රසිද්ධිය සාකච්ඡා කරනවා. සාකච්ඡා කළා අපි එකිනෙකාට කණ්ණාඩියක් වෙන්න ඕන කණ්ණාඩියක් වෙලා කටයුතු කළොත් අර පුංචි මනාපමනාප දෙක අයින් කරුවාට පස්සේ අපිට අර අදුක්කම සුඛ වේදනාවේ නැත්තම් මධ්‍යම ප්‍රතිපදාවේ එහෙම නැත්තම් මනාපමනාව කියන ਸਰවචනේ පාවිච්චි කරන වචනේ පාවිච්චි කරලා මේ ජීවිතය ප්‍රයෝජන සලකලා පාවිච්චි කරන්න පුළුවන්. අත්‍ති සුඛෝපභෝගී එහෙම නැත්නම් අත්‍ති සුඛාසවාදේ පතන පාරිභෝගිකත්වයට ලක් වුණොත් ඒක කවදාකවත් මේ මධ්‍යස්ථ ජීවිතෙත් එක්ක යන්නේ ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරනවා නම් අපිට කිසියම් දෙයක අඩුවක් නැහැ. ඒ නිසා අපිට අනුගේ තුවාල වහන්න යන්නත් එපා. ඒක හරි භයානක සෙල්ලමක්. නිසා අපිට එක වගකීමයි තියෙන මේ ජීවිතේ අපි මේ වඩන ඒ සද්ධාව නිසා සමාධිය නිසා සීලිය නිසා හැම දෙයකින්ම මතුවෙන මතුවෙන වෙලාවේ තුවාලකින් සරව ගලන්න වගේ මේ ගලන ඕජාව මනාපමනාප දෙක දැක ගන්න ලැබේවා මනාපමනාප පහළ වීම අපේ දෝෂයක් නෙක සරුවච්චන් වහන්සේට සිද්ධ වෙනවා අපිට තියෙන්නේ පහළ වෙනකොටම අඳුන ගන්න එකයි අඳුන ගත්තොත් හිත බුදු වෙනවා අඳුන ගන්න බැරි වුණොත් කෙලස් ප්‍රහාරයක් කල්පනා නැත්තම් වනේ විවෘත වෙලා ඕජාව ගන්න නිසා මේ ධර්ම දේශනාව ඒ දේ අහලා දාගත්ත දැනුම ඒ වන මුඛේ පතා ගැනීමට වගකීමක් වශයෙන් කළ යුත්තේ දැන ගැනීමට හේතු වාසනාවක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා සියලු දෙනාටම ඒ පතන්නා වූ සැනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් අද අවසේ ධර්ම දේශනා සැසිවාරය સમાප්ත කරන්න ඉස්සෙල්ලා මම සුපුරුදු පරිදි ඉල්ලා හිටිනවා මේ සම්බන්ධව කිව යුතු කළ යුතු ප්‍රශ්න කළ යුතු හෝ අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මොනවද කියනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා. එහෙම නැත්නම් අපි ධර්ම දේශනා સમાප්තියේ සටහන් කිරීමේ ඊගා පැඩේට පෙළඹෙනවා. ඒ අවස්ථාවේදී දිවට දැනෙන රසයේදී මනාප අමනාප ඇති නොකරගෙන අදුක්කම සුඛයකට යන්නේ කොහොමද කියලා සාමාන්‍ය ප්‍රත්‍යවේක්ෂා කරන ක්‍රමයේ හැර සතිය පවත්වන්න සුසු ආකාරයක් දේශනා කරනවා නෑ ඇත්තටම මනාපමනාපේ පහළ වීම නැතර කරන්නත් බෑ නැතර කරන්න උත්සාහ කරන්නත් එපා. ඒක වෙන්නේ ඒ ඉඳුරන් වැඩ කරන්න ඒක අවශ්‍යයි. නමුත් මේක නම්බුවකට ගන්නත් එපා අවනම්බුවකට ගන්නත් එපා මනාපමනාප නැත්තම් කොහොමයි මේ මේ ආහාර කැවියම් කරන්නේ? සමනාපමනා පහළ වීම මේ දී ඇති සාධකයක්. අපිට තියෙන මේ රසාහරම වේවා නොරසාහර නොවේවා කියලා ඒ මතින් ප්‍රතික්‍රියා කරන්න එපා. මනාපමනා පහළ වෙන්නේ නැත්නම් හරි භයානක දෙයක් ඉදurang බොහොම ශීඝ්‍රයෙන් විනාශ වෙලා යනවා. මන මනාපමනාප දෙක ඇති කරන තමයි ඉදurang දුවන්නේ. නමුත් මේක මගේ නම්බුවක් එනත මට මේක වේවා මේක නොවේවා කියලා අපි ඇති කරන සංකල්ප විකල්ප තියෙන ප්‍රතික්‍රියා එතන විතර නැතර කරන්න තියෙනවා. ඉතින් ඒකදී මට මතකයි ඒ මොකද මේ ප්‍රශ්නේ හරි වැදගත් මොකද ආහාර ගන්න වෙලාවට අපි හුඟක් වෙලාවට හැඟුම් උදාහරින. කියන්නේ මේ කැම මේෂය කියලා කියන්නේ කයිවාරු මේෂය. කවුරු හරි අපි මිනිස්සුන්ට හැඟුම් උදාහරින්න ඕන නම් ඩිනර් එකක් දෙන එක තමයි කරන්නේ. දුන්නාට පස්සේ විවේකීව කාලය යනවා. අතර ඩිනර් එකේ ඉන්න මල පෝච්චේ ඉන්න මල කියනවලු හිස් මිනිසුන් කුස්පුරවන උජුම් මේස සරසන්නට මා පිපුණේ නැත මේ දෙරණේ කියලා අඬා වැටෙනවලු රබින්ද්‍රනාත් tagore නොබෙල් ප්‍රයිස් එක හම්බුණා ওই වචාව කියලා. මේ හිස් මෝඩ යක්කුන්ගේ කුස්පුරවන මේස සරසන්න නෙවෙයි මම් පිපුණේ. මට ඊට වඩා වැදගත් වැඩක් තියෙනවා කියලා මලත් කනගාටු වෙනවලු මේ කැම මේස සරසන්න ගිහිල්ලා. ඉතින් ඒක නිසා ඒ කටුකුරුන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ පාත්‍රයට දාගන්නවා බත් ටික. මාළු ටිකක් දා ගන්නවා. දාලා කලවම් කරනවා. 1 2 3 ගහන කොන්ක්‍රීට් එක කලවම් කරලා ගහනවා වගේ ගහකට ගහකට ගහගෙන යන්නේයි තියෙන්නේ. ඉන් එහාට මොකක්ක කල්පනා කරන්න යන්න එපා. ගල් තාච්චි තුනයි, වැලි තාච්චි දෙකයි, හිමෙන්ති තාච්චි ගැහුවා, කලවම් කරා, ගැහුවා. ඊගාට ආයෙ දැම්මා, දැකලා තියෙනවා කොන්ක්‍රීට් ගහනකොට. දැම්ම ගෙවෙච්චරයි. මේක රස බල බලා මේ කහ පාටද, නිල් පාටද, මේක අර රස මේ රස හොයන්න ගියොත් ඒ කවදාකවත් ගැලවුමක් වෙන්නේ. 1 2 3 සිස්ටම් එකට ඇනුවා ගැහුවා. මැෂින් එකට කොන්ක්‍රීට් දැම්මා වගේ තමයි. ඉතින් ඒක ඉස්සල්ලාම දවසේ ඔය මේ සිද්ධාර්ථ තාපසතුමා පිණ්ඩපාතේ ගිහිල්ලා පාත්‍රය අරගෙන වේබහාර පර්වත පාන්තේ ඉඳගෙන මේ පාත්‍රය දිහා බලනකොට මෙතෙක්කල් රාජකන්‍යාවන් විසින් සපයන ලද රාජභෝජන රාජා රාජභාණ්ඩවල ඉඳගෙන රන් හැන්දෙන් වනදපු මේ රජපැටියා අර පාත්‍රය දකින්නට බඩවැල් නගර කටෙන් ආවලු මේක කොහොමද වළඳන්නේ කියලා. හැම කෙනාම අරකින් කැල්ලයි මේකෙන් කැල්ලයි දාලා මේකේ මොනවත්ක්ත්ම නැහැනේ පිළිවෙලක්. ඊට පස්සේ කල්පනා කරාලු මේ බුදු වෙනම නම් මේිට වැඩිය පරිප්පු කන්න වෙනවා. කලවම් කරලා ගහගෙන ගහගෙන ගහගෙන ගහන ගියා. එතකොට බිම්බිසාර රජුරන් ගෝලේ ඇවිල්ලා ඔත්තුකාරයා බලාගෙන ඉන්නවා. මේ මේ ගාන්ධර්වයේද දේවතාවයේද බ්‍රහ්මයේද මොකෙද්ද කියලා බලන්න. ගිහිලා කියලා තියෙනවා මිනිස්සෙක් කියලා. කෑම කනවා බලන්නලා කියලා තියෙනවා ගාන්ධාරයෙකුත් නෙවෙයි දෙවියෙකුත් නෙවෙයි බ්‍රහ්මයෙකුත් නෙවෙයි මිනිස්සෙක් කියලා. එනිසා හුඟක්ම අමාරු තැනක් ඒ කෑම ගන්න තැනදී ඒක හොඳටම තේරෙනවා මේ අපි කෑම කනකොට කතත් කර කර කෑම කනවා. ඒක මිනිස්සෙක් වටේන මිනිස්සෙක් කියලා තියෙනවා රූප බැලීම සඳහා අපිට ඇස් දෙකක් තියෙනවා. ශබ්ද අහන්න කන් දෙකක් තියෙනවා. නාසය බලන්න නාස්පුඩු දෙකක් තියෙනවා. කටෙන් වැඩ දෙකක් කරනවා. එක කටයි. කැම ගැනීම සහ කතා කිරීම ওই දෙකෙන්ම වණ කරගන්නවා. අනිත් හොඳට බලන්න ඇස් දෙකක් කියලා තියෙනවා. මොකද කටෙන් කියලා තියෙන්නේ කනකොට කනකොට කතා නොකර හිටපන්. දිව හපා ගන්න නැති වෙන්නේ. ඒකවත් බෑනේ. කන ගමන් ටෙලිවිෂන් බලනවා කන ගමන් රේඩියෝ අහනවා ඉතින් කතා කර කර කනවා කිව්වහම මේ එක එක ඉන්ද්‍රියංගේ වැඩ දෙකක් ගන්න ගන්න මේ මේ මේ සකස් වෙලා තියෙන හැටි ඉදරන් සකස් වෙලා තියෙන හැටි ඒ නිසා ඒ කැම ගැනීමේදී ඒක අර ප්‍රතිවේක්ෂාව මාත්‍යම් මතක් කරා මේ එකක් එක්ක පාවිච්චි කරනවා එහෙම නැත්නම් ඒ මන මහල වෙන මනාපමනා පිළිබඳව දැනගන්න අරුචිය අත්‍ය ප්‍රතිවේක්ෂා සමතෝපක්‍රමයක් මහසිසාරුව ලියලම තියෙනවා මේ භාවනා ලෝකේ මේ මේ පිරිහීම නිසා භාවනා කරන යෝගාවචරයන්ගේ සහ භික්ෂුන්ගේ පිරිහීම නිසා වේලාවට ප්‍රත්‍යවේක්ෂා නොකර දවසේ වුණාට පස්සේ අතීත ප්‍රතිවේක්ෂාවෙන් මේක වළක්වලා දාන ක්‍රමයක් අපි නිකන් මේ සායංගාන ක්‍රමයක් හදලා තියෙනවා. අතීත ප්‍රතිවේක්ෂා සහ ධාතු මනසිකාර කියලා. ඒක නෙමෙයි වළඳන වන්දන පිළිදි මතක් කරනවා නම් ඒක ලොකු දෙයක්. නමුත් එහෙම නැතුව Taman සතියෙන් වළඳනවා නම් මේක මේ අවශ්‍ය ශක්තිය ලබා ගැනීම වෙනස වෙන ජවයක් මදයක් පිණිස නෙවෙයි කියලා. එතකොට මේ එකක් වෙනවා මහසිසාරවල තුමා ලියලා තියෙනවා වයසක යෝගාවචරයෝ හොඳට සතිය පිහිටවගෙන කැම කන්න ගියාම වෙනද කැම ප්‍රමාණයෙන් තුනෙන් දෙකක් විසිකරනවා කියලා. කන්න බැරුව යනවා කියලා. ඒ කියන්නේ අර මම කැම කනවා කියන හැඟීමෙන් කැම කනවා හරියට බඩ පිරනකොට දැනෙනවා. එහෙම නැතුව රසවින්දනය කරන්න ගියාම කෑම කාලා තව පිටක් වැඩි වෙනවා මේ කියන්නේ දිවෙන් සිය දිනස ගන්නවා කියලා අපි කත්තේ. අනවශ්‍ය රෙඩි ඕන රෙඩි කාලා අනම අපත්‍ය දේවල් කාලා ඒ දේ වෙන්න සතියෙන් කරනවා නේ හරියට ගන්න ඕන නැත කරතයි. ඉතින් ඒක කරන නිසා ඒ තරුණ ජීවිතවලට ඒක තාම අර රසගේදී තියෙනවා. ඒගොල්ලෝ ටිකක් කැමරට ගිජු ගතිය තියෙන වයසට ගිය කට්ටියට ඒ කැමරා රසය නැති නිසා සතියත් ආවට පස්සේ ඒගොල්ලෝ බොහෝ විට දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ යනකොට කෑම නතර කරන්න පටන් අරගනවා අන්තිමට කය දුර්වල වෙලා භාවනා කරගන්න බැරි වෙනවා මේ නිසා කියලා තියෙනවා එහෙම භාවනා කරගෙන යනකොට පහළ වෙන නීරසකම නිසා හෝ ආහාර පිළිබඳ විශේෂ එපා වෙන ගතියක් ආවොත් ඒක ගුරුවරට මතක් කරන්නයි කියන්නේ. විශේෂයෙන්ම වයසට ගිය අයට ඒක වෙන්න ඉඩ තියෙනවා. එතකොට භාවනාවට නරකට හිටිනවා. ඒ නිසා අවශ්‍ය කැම ටික ගන්න ඕන. ගත්තේ නැත්නම් මේ භාවනා කරන්න බැරි නිසා. ඒ නිසා කැම මේසේ විශේෂයෙන්ම ඇත්තටම කියනවා මේ මහසිසාරෝ හැම මහසිසාරෝගේ ක්‍රම මහසි ක්‍රමයේ හැටියට යෝගාවචරෝ දාන ගන්නකොට කර්මස්ථානාචාර්යවරු එතන ඉන්නම ඕන. මට මතකයි මම පාතිමා රිට්‍රීට් එකේ ඉන්න වෙලාවේදී ඔය ලේවැල්ලේ මුනිද ජීතුමා හැමදාම කැම ගන්නකොට ඉන්නේ. පණ්ඩිතාරාමේ අදට උනත් ගියොත් පණ්ඩිත ස්වාමීන් වහන්සේ ඔක්කොමලා කැම බෙදලා බලඳලා ඉවර වෙනකම්ම වටේ ඇවිදිනවා හැරමිටියක් අරගෙන. ඒක liverලා තමයි ආසනේ කියලා කැමටික් ගන්න ඔක්කොමලා යන්න ඇරලා දාහනේ ගන්නවා. ඒකට ලොකු මේ හික්මීමකුත් තියෙනවා. අන්තිමේ ඒක විශාල පූජාවක් වගේ කරන්නේ. දාහනේ දීපු අයට පින් පින් පපුනෝලා මේ අතන්ද මේ මෛත්‍රී කරලා වාඩි වෙලා බෙදා ගන්න තැන ඉඳලා වළඳනකම් ඔක්කොම බොහෝම ඉවසිල්ලෙන් සතියෙන් කරන්නයි කියලා තියෙනවා. මොකද නැත්තම් හරියට මේ එකිනෙකා අතර පටලවා ගන්න, කතා බහ කරලා අවුල් කර ගන්න, Tamange හැඟුම් උදාහරණ තැනක් තමයි නානතොට පොළයි දාන පොළයි පාත්‍ර පුච්චන තමයි. මේ තුනම හරි භයානක තැන්. මේ පාත්‍ර පුච්චන සිවුරෝදන් තැන්න සංඝයා හැමදාම එකතුලා ඔය කයි වරු කියලා කියලා ඉන්නවා. නානතොටේ ලීලයි කමලයි චම්පයි ලේකයි බානුමති නයනයි සඳ ලේකයි ඊගෙන යාමට එනලින්ද මේකයි මේලින්ද ළඟන නිතරම ආවි එකයි කියලා තියෙන්නේ. ඒකත් ගමේ තටේ හැම නඩුවංග විශේෂණ තැන තමයි. එන හැම හැමම කෙලෙසයක් පහළ වෙන තැන තමයි ඔය. ඉතින් එතෙන්ද යානිකන් ඉන්න එකයි තියෙන්නේ. එහෙම නැත්නම් එතෙන්ද යනකොටම දැනගෙන යන්න ඕනේ මේ යන්න හදන්නේ වැගිරෙන වන සහිත මේ පට්ටියකටයි යන්න හදන ඇඟේ ගෑවුනත් විස බීජ තමයි. ඉතින් ඒක එහෙම කොන් වෙනකොට ස්වභාවයෙන් තලෙන් අපිට දොස් වෙනවා. ඉස්සර වගේ සමාජශීලී නෑ අනම්මනක. නමුත් දන්නවනම් කොච්චර අපි කෙලෙත්ව ගාලයක් ගාගෙන එනවද කියලා ඒ බැනුම හොඳයි. ආරස්සාවෙන් එකයි තියෙන්නේ. මම හිතන එක ඒක මුළු ජීවිතේ පුරාම යන වගකීමක් වෙයි. මුළු ජීවිතේ පුරාම යන පරිශ්‍රණයක් වෙයි. මොකද කෑම නැතුව ඉන්න බෑනේ මේකේ. කොහොම හරි කන්න ඕනේ. කනකොට අනිවාර්යයෙන්ම අනිත්‍යවට වැඩිය ඔය විශේෂයෙන්ම Brahmacharya රැක්කට පස්සේ කියන්නේ කාම මේ මිත්‍යාචාරණය කාමක්‍රී නන්ද කරාට පස්සේ දිව තමයි විශේෂයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ මේ දිවේ තියෙන විශාල මේ රසවින්දනයක්, ඒ කියන්නේ රසාස්වාදයෙන් මොකක්ද ඒකට කියන්නේ? සන්ත්‍ර සන්තරපණ වෙන්න හදනවා පැණි රසයට බුද්ධම කැමිල්ලක් එන්න පටන් ගන්නවා. පැණි රස ගත්ත ගමන් කාමයේ විසිරෙනවා. ඒ ඒක විසම චක්‍රයකට වැටෙනවා. චක්‍ර වැඩිලා ඉවරලා ජීවිතේ සම්පූර්ණ කෙලසලාම දාන. ඒ නිසා හරි අමාරුයි මේ මම දන්නේ කොහොම සරුවචන් ආංශේ මේ කටක් කරලා Brahmacharya රෙකමන්ඩ් කරාද කියන මොන කිසිම ආගමක නැහැ. මොන කිසිම ආගමකවත් නැහැ සාස්ෘණ ආංශේ ගෝලින්ට Brahmacharya රකපන් කියලා කියන්නේ. කරන්න බෑ. කරන්න බෑ මේ යන විසම චක්‍රය හැටියට ඒ නිසා දවසක් හරි කමන්නේ ඒක කරන්න බලුවන් නම් ඒ ස්විචාන් ඉදිරියපත් වෙලා ඉතින් ඒක බ්‍රහ්ම තමයි. ඒ වචනේ වෙන වචනයක් කියන්නේ නැහැ සරුවචන්. ඒ බ්‍රහ්මයි කියලා කියනවා. උස්තම දේ තමයි Brahmචර්යයේදී ප්‍රධානම සලකන දේ තමයි ආහාර පිළිබඳව ඇවතුම් පැවතුම් නැත්නම් මොනම Brahmචර්යයක්වත් රකින්න බෑ. ඒක දීර්ඝ කාලින වශයෙන් වටනවා. නිසා කෑම මේසිදී අනිත රූප සද්ද ගන්ධ රස බලන වෙලාවේදී එතනදීම ගේට්ටුවේදීම තෝරලා ගත්තේ නැත්නම් ඇතුළට දාගත්තට පස්සේ ආයේ වෙනම් කරන්න බෑ. ඒක නිසා ඒක ගේට් කීපර් එහෙම නැත්නම් මේ තුවාල වහලා තියාගෙන ඉන්නවයි කියන එක හිතෙන්නේ මේ දඬු කඳේ ගැව්වා වගේ අනවශ්‍ය මේ මේ සිල්පද රැකගෙන අනවශ්‍ය විදිහට මේව කරන්න ඕනද කියලා ඉතින් භාවනා කරනකොටත් අහනවා ඉතින් මේ අට සිල් අවශ්‍යමද කියලා. ඒ කියන්නේ රැයට කණ්ඩ බැරිද දෙන්න බැරිද කියන එකයි කියන්නේ. අට සිල් වල වෙන මොකක්වත් නැහැනේ. ඒ ටික තමයි අහන්නේ. මේ ළඟදිත් කවුද ඇවිල්ලා මම අහලා තිබුණ ප්‍රශ්නයක් මේ මේ භාවනා කරනකොට පන්සිල් රකින්න ඕනද කියලා. මම කිව්වා භාවනා නොකරන කොටත් රකින්නයි කියලා. පාඩුවක් වෙන්නේ නැහැ. අපිට ඕන කරලා තියෙන්නේ අර අර අවශ්‍ය දේත් අරගෙන මේ භාවනා කරනවා කියන නම්බුවත් අරගෙන මමත් පොරක් කියලා පෙන්නයි. බුදුහාමුදුරු දීලා තියෙන ඒක කරනවනම් මෙහෙන් කැපෙනවා. මේ කරනකොට මෙහෙන් කැපෙනවා. කැපෙන්නේ නැත්තම් චාටුවක් යනවා. කෙරෙන්නේ නැත්තම් මායාවක් යනවා. කෙරෙන්නේ නැත්තම් මවාපෑමක් යනවා. ඉතින් පිරිසක් එක කරනකොට ඒ මම අපෑම මතුවලා එනවා. පිරිසට පේනවනේ. නිසා සමග්ගාණන් තපෝසුකෝ සමගිව පිරිසක් එකතු වෙලා තපසක් රකින්නවා කිව්වනම් ඉතින් මම නම් කියන්නේ එහෙම ජීවිතයක් ගත කරනවා ආයේ නිවනක් කියලා වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න එපා මේ පැවැත්ම නිවනක් වගේ. මේ පැවැත්මම වන්දනීයයි පූජනීයයි. ඒකෙත් කෙලස් නැතුවම නෙවෙයි. මනාපමනාප නැතුව නෙවෙයි. එනකොට දන්නවා. දැන් ඒක jigucca අජි මොකද්ද අට්ටියති හරායති jigucca ජිචි මෙච්චර කරන මටත් මේ ආශා පහල වුණා මටත් එපාවෙන් පහල වුණා කියලා ඒ පහල වෙන මේ මනාපමනාප මගේ කියාගන්නේ මම කියාගන්නේ ඒ කෙලස් ස්වභාවය කියලා දැනන ඒ කෙලස් වල විල්ලජවක් නැහැ එතන තමයි තියෙන මේ හික්මීමේ කියන්නේ අන්තිම ඉන්ද්‍රිය සංවරයේ අන්තිම සූක්ෂමම තැනක්. සබ්බ ලෝකේ අනබිරත සංඥා කියන එක විස්තර කරන්නේ නාදි වාසේති පජාති විනෝදේසි බ්‍යන්ති කරෝති අනභවං ගමේති. මේකේ ඉන්නේ පහාන සංඥාවට. නෑ අනබිරත සංඥාවට තමයි. අනබිරත සංඥාව කියන එකෙන් අදහස් කරන්නේ චේතනා පහල කරන්න එපයි කියන පුංචි වචනයක් විතරයි. ලෝකේ මොන දේවල් වුණත් Taman චේතනා පහල කරන්න එපා. ප්‍රතික්‍රියා කරන්න එපා. ඒ දේවල් මොන දේ වුණත් අපිට කෙලෙස් නැහැ. Taman ඒ පිළිබඳ චේතනා පහල කරපු ගමන් ඒ සේරම Tamanගේ මල්ලේ වැටෙනවා. ඒ කියන්නේ අදිඨාන, අබිනිවේෂ, ආසය, අනුසය මේ සේරගෙම අදහස් කරන්නේ සංස්කාර මේක සංස්කාරයක් කරගන්න එපා. යන දෙයට යන්න අරින්න අහ කියන්නයි දාගන්න එපා ඔඩොක්කේ. එහෙම නැත්නම් කියනවනම් අපි විවේකීව ගඟක් අයිනේ වාඩි වෙලා වියලි තැනක වාඩි වෙලා ඉන ගඟ ගලනවා. ඒකේ බලු කුණුත් යනවා, අසුචිත් යනවා, මල් පීලිත් යනවා. බැරි වෙලාවත් ඇඟිල්ල ගහන්න බෑ ගැහුවොත් ගඟ කැළඹෙනවා අත තෙමෙනවා. කකුල දැම්මොත් කකුල තෙමෙනවා ගඟ කැළඹෙනවා. අපිට තියෙන්නේ අනාකූලව ගලන දෙයට අලාකූලව යන්න ඇරලා හොඳට බලන්න ඉන්නවා. හැබැයි වියලිය. මොනම හේතුකින්වත් ප්‍රවාහයට ඇඟිලි තියන්න එපා. perfect තබ්බ ලෝකයේ අනබිරත සංඥා මේ ලෝකේ මොන જાතිය සිද්ධ වුණා සාධාරණේ සිද්ධ වුණත් අසාධාරණේ සිද්ධ වුණත් ධර්මයේ සිද්ධ වුණත් අධර්මයේ සිද්ධ වුණත් ලස්සන සිද්ධ වුණත් කැත සිද්ධ වුණත් ওই වයර් එකට අත තියන්න බෑ වැද් තිබ්බ ගම කරන්ට් එක වදින වයර් එක එක්ස්පෝස් වෙලා තියෙන්නේ වයර් එකේ කිසි දෝෂෙකුත් නැහැ ඒක චිත්ත නියාමයට වැඩ කරන්නේ අත තිබ්බ කෙනා වග බලා ගන්න ඕනේ තිබ්බොත් වදිනවා ඉතින් අපිට තියෙන්නේ චේතනාපූර්වක කිසිම දෙයක් කරන්න බෑ කෙරෙන කිසි දෙයකින් කෙලෙස් පව සිද්ධ වෙන්නේ නැහැ කරන්න ගිහිල්ලා තමයි අපි හැඟුම්overline කරන්න ගිහලා තමයි මේ කරන්නේ. ඒක සාමාන්‍ය වචනෙන් කියන්නේ බෙදාගෙනයි කන්නේ අපි. ඇදගෙන නාන්නේ. කවුරුත් එහෙම බෙදන්නේ නැහැ. මාර්යා කවදාකවත් බෙදන්නේ නැහැ. ඒ නිසා ඌ කියනවා නෑ මම දුන්නේ ඔයා ගත්තේ. මාර්යා හැබැයි අටවල තියෙනවා. කොල්ල බබා අටවල තියලා හිවල බලන්න වැත්තල. හාවයි ගිහලා එන්න බබා සෙල්ලම් කරන්න කියලා වමෙන් ගහනවා. වම ගහනකොට වම අල්ලනවා. දකුණෙන් ගහන. දකුණ ගහන දකුණ අල්ලනවා. කකුලෙන් ගහන කකුල ඔළුව ගහනවා. ගැහුවට පස්සේ හිවල අරගෙන යනවා. හැබැයි හිවල කොල්ලබබා නටවන්නේ කොල්ලබබා තියලා තියෙන එක විතරයි තියෙන්නේ. ඉතින් මුළු සංසාරෙම කොල්ලබබෙත් තමයි. අපි ගිහිල්ලා එන්න බබා කියලා ගැහුවොත් ගැහුවා තමයි. ඉතින් ඒකට කොල්ලබබාට දොස් කියන දෙයක් නැහැ නේ. ඒ කොල්ලබබාගේ හැටියේ. ඒකට ඒකට කොල්ලබබා කියන්නේ. නිතර මේ කාම ලෝකේ කොහොල්ල බබෙත් තමයි. මායя අටවල තියලා ඉන්නව මිසක් අනේ කවදා මායя විතර මේ ප්‍රජාතන්ත්‍රවාදී මොනම කෙනෙක්වත් මම දැකලා නැහැ. 100ට 100ක්ම ප්‍රජාතන්ත්‍රවාදී. කිසි කෙනෙකුට මායත් එක්ක ගනුදෙනු කරලා පස්සේ ඉන්නම් කියන්න බෑ. වරෙන් කිව්වොත් යන්න ඕන. දෙන්නෙකුට වෙනස් සැලකිල්ලක් නැහැ. එකම ප්‍රභාකරන් හරි හොඳ මිනිස්සයා මම බොහොම ගරු කරන මිනිස්සයා මැරුණා. එහෙම නැත්නම් දැන් ඉන්නේ මාරමස්සිනා තමයි. හරීම සාධාරණයි. බුදුජානනාංශයත් කියන්නේ මිනිහාගේ දෝෂයක් නෑ මිනිහා අටවලා තිනවා උඹ ගිහිල්ලා ඇඟිල්ල ගැහුවනම් ඒක බලාගන්න. මොන කාමෙත් එච්චරයි මුතුවට බලන්න මේක ඉල්ලගෙන කන කැමක් තියෙනවා. අනබිරත සංඥාව කියලා කියන්නේ එහෙම ආසාවක් ඇති වුණත් ඒකවත් මම කියාගන්න එපා. ඒකට ගිහිල්ලා අහුණත් වැරදි වැටෙනවනේ අපි. වැරදුණත් පශ්චාත්තාප වෙන්නත් වැඩක් නෑ. පශ්චාත්තාප වෙලා මොකද හිතත් අහුවෙනවනේ. මේක දකින්න වෙනකොට දකින්න මේ න්‍යාම ධර්මයකට වැඩේ යන්නේ. මේක මම කියාගෙන මගේ කියාගෙන මේක මගේ ඔඩොක්කේ දාගෙන වින්දයි කියලා කවුරුවක්වත් නැහැ ඕකෙන් ලබන ආස්වාදයක් මේක ධර්මයේ දැක ගන්න නම් අපි පෞරුෂත්වයක් ඇති කරගෙන පශ්චාත්තාප වෙන එක නෙමෙයි තියෙන්නේ ඇති හැටිය දකින්න එකයි තියෙන්නේ. ඒ නිසා සබ්බ ලෝකේ අනාභිරත සංඥා අභිරතය කරන්න එපා. නැත්නම් කාමයේ ඇති කරන්න එපා. නොකර සම්පූර්ණ ජීවිතයක් ගත කරන්න පුළුවන් කියන එකයි සරුවචනාංශේ පෙන්වන පරමාදර්ශය. අපි හිතන්නේ කාමයේ නැත්තම් කරන්න බෑ කියලා. කාමේ නැත්තත් මේක යනවා කියන එකයි බුදුහාමුදුරු කියන්නේ. ඊට ලස්සන්ට යනවා. ඊට වැඩිය හොඳින් යනවා වැඩේ තමයි.